හොඳයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ සම්මත වර්ෂයෙන් 2014 ජූලි මාසයේ 15 වෙනිදා ධර්මදේශනාවකටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවය යුක්තව සාදුකාරය පවත්වමු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 කරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට අපි සෑම දවසකම මේ වගේ කාලයක් වෙන් කරගෙන අපේ සුතමේ ඥාන බෞසුත ඥාන පොතේ දැනීම ධර්ම විනය දැනීම සම්බන්ධ කර කරගෙන මගේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කර ගන්නවා. ඉතින් ධර්ම දේශනා අපේ රුචිකත්වයේ අනුව දේශනා මාලාවක් විදිහට එකින් එකට ගැට ගැහෙන විදිහට වැල් ගෙතෙන විදිහට පවත් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මුළු ධර්ම දේශනා මාලාවම සඳහා ඉදිරිපත් කරගත්තේ සාරවත්යන් වහන්සේ විසින්ම දේශනා කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රේ නම සඳහන් වෙලා තියෙන්නේ සත්පුරුෂ සූත්‍රය කියලා. ඒ සප්පුරුෂ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ සර්වච්ඡ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ කියන පොතේ උපරිපන්නාසකේ කියන පොතේ ඉතින් එහිදී සර්වච්ඡන් වහන්සේ මේ ලෝක ව්‍යවහාරය පැත්තක දාලා සර්වඥ ව්‍යවහාරය ආර්ය ව්‍යවහාරය බ්‍රහ්ම විහාරය අනුව සත්පුරුෂයයි අසත්පුරුෂයයි මේ මේ ආකාරයට වෙනස් වෙන්නේ කියලා කියලා දෙන්නයි මේ හදාන. ඉතින් අපි මතක් කරගත්ත විදිහට ඒ අසත්පුරුෂ ගුණය කාටත් තේරෙන මේ සම්මතයේ හැටියටයි පටන් අරගන්නේ. නමුත් එතන නෙවෙයි අවසානය. අවසානයේ බොහොම සියුම් තැන් වලට මේ සූත්‍රය ක්‍රමයෙන් විකාශ වේගෙන යනවා. පටන් ගන්නකොට සර්වඥාන්සේ සඳහන් කරන්නේ මේ උච්ච කුලතාය ඒ කියන්නේ උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් කොහොමද අසත්පුරුෂ වෙන්නේ ඊ අපි ඉස්සරහින් තියාගත්ත දවසේ මාතෘකාවේ තිබුණේ ඒ උසස් කුල පැවිද්දෙක් මේ මේ ආකාරයට කල්පනා කරොත් එයා අසත්පුරුෂ වෙනවා එයා උසස් කුලයේ වුණත් උසස් කුලයේ නොවුණත් පැවිද්දෙක් වශයෙන් මේ සූත්‍රය කියවලා මේ සූත්‍රය තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් මෙන්න මේ මේ ආකාරයට කල්පනා කරනවා නම් අදහස් පවත්නවා නම් දෘෂ්ටි පවත්නවා නම් එයා ඒකාන්තයෙන්ම සත්පුරුෂයෙක් වෙනවා. ඉතින් අපිට මේ විදියට මේ ලෝකේ පවතින සම්මුති රාශියක් එළියට ඇදලා සර්වචනාංශේ එවුවා අසත්පුරුෂතාවයට හේතු වෙන හැටි ඒවා ඇතුව හෝ නැතුව සර්වචනාංශේ පෙන්නන මේ ප්‍රතිපදාවට අනුව කටයුතු කිරීමේ සත්පුරුෂ වෙන ආකාරයත් එකින් එකට එකින් එකට ගැඹුරු වෙන තාලෙටයි මේ සූත්‍රය විස්තර වෙන්නේ. අද තියාගත්තේ අපි ඉස්සරහින් මහා කුලතාවය. ඒ කියන්නේ අප පැවිදි වෙලා තියෙන්නේ විශාල පවුලකින්. එහෙම නැතුව මේ අම්මා තාත්තා නැතුව නෑයෝ නැතුව අසරණ වෙච්ච නිසා පැවිදි වෙච්ච කෙනෙක් නෙවෙයි. දැන් අපි දන්නවා පසුගිය ඔය යුද්ධ නිසා බොහෝ ළමයින් අසරණ වුණා. ඔය සුනාමිය නිසා බොහෝ ළමයින් අසරණ වුණා. එතකොට ඒ සත්පුරුෂයෝ ඒ දරුවන් අනාථ තැන් වල තියලා කන්න බොන්න දීලා හදලා පුළු පුළුවන් ඇත්ත පැවිදි කරනවා. උදේට යත්තන්න මහා කුලතාවකින් පැවිදුණයි කියලා කියන්නේ. ඒගොල්ලෝ අසරණ පවුල් වලින් ආපු ඇත්තෝ. නමුත් එහෙම නෙමෙයි කෙනෙක් පැවිද්දට යන්න පුළුවන්. අභිනිෂ්ක්‍මණයක් කරන්න පුළුවන් මහා කුලයකින්. ඉතින් ඒ විදිහට ඒක ලොකු දෙයක්. මහා කුලෙක ඉපදින එකත් ලොකු දෙයක්. එහෙම ඉපදිලා ඒක අබිනිෂ්ක්‍මණය කළ පැවිදි වෙන එකත් ලොකු දෙයක්. පැවිදි වෙලා මේ විදිහට කල්පනා කරනවා නම් එයා සත්පුරුෂයි. එයාට අසත්පුරුෂය කියලා බුදුහාමුදුරු කියනවා. කොහොමද? එයා කල්පනා කරනවා මම ඇවිල්ලා මහා කුලයකින් පැවිදි වෙච්ච කෙනෙක්. මේ අනික් පැවිද්දෝ මම වාගේ මහා කුලයකින් ආපු ඇත්තෝ නෙවෙයි. ඒ මහා කුලතාවය ඉස්මතු කරගෙන මුදුන්පත් කරගෙන තමන් උසස්ය අනුන්ගේ පහත්ය කියලා යම් කිසි විදිහකට කල්පනාවක් එනවනම් එයාට ਸਰුවචනසේ අසප්පුරුසයි කියලා කියනවා. ඉතින් ඒක නිසා භාවනාවකට බැස්සා හෝ පැවිදි වුණා හෝ අර තාමත් අර තිබුණු ගිහි පවුලේ උලාරතාවයේ පවුලේ මහාන් තත්තකම පැවිදි වුණාට පස්සෙත් යෝගාවචර වුණාට පස්සෙත් Brahmacharya රකිද්දි පවත්ිනවා නම් ඒ මහා කුලතාවයේ සාමාන්‍ය ලෝකයා ගරු කටයුතු බය කරන දෙයක් වුණාට මේ වගේ පැවිදි ජීවිතයකට කැලලක් වෙනවා. ඒ නිසා ඒකේ නා පැවිද්ද පැවිද්දට යනවායි කියලා කියන්නේ කුලේ මහාන් තත්තකම එතනින් නතර කරලයි පැවිදි විපට යන්නේ. යා යුත්තේ ආරි විවරේ හැටියට එහෙම ගියා නම් ඒ කෙනාට කවුරුත් වගේ ප්‍රතිපදාවට වෙලාව ලැබෙනවා ගැටුම් ඇති වෙන්නේ නැහැ මාන්නක්කාරකම් ඇති වෙන්නේ නැහැ පංගුපේරු ඇති වෙන්නේ නැහැ අන්නේ පංගුපේරු නැති කර ගන්න අපි උපක්‍රමශීලී වෙන්න ඕන නැත්නම් අපේ හිත නිතරම ඔය gederin ගෙනාවු දේවල් ඉස්මතු කර ගන්න හදනවා ඉතින් ඒක එහෙම වුණොත් වෙන්නේ මොකද්ද භාවනා පැත්තක තියෙද්දී සමාජයේ ගැටුම් ඇති වෙනවා මේ ભેද කුල බෙහෙදේ වගේ ওই මහා කුල හීන කුල කියලා ඒ ඔය ඉංගලන්ත වගේ රටවල් වල ಜಾති ભેදේ නෑ. ඔය වගේ උසස් පහත් ભેදේ තියෙනවා. ධන කුවේර පන්තියක් සහ ශ්‍රමිකයන් වශයෙන් දාශයන් වශයෙන් වැඩ කරන කුල අතර වෙනස්කම් තියෙනවා. ඒ කොයි එක වුණත් සමිතියක වැඩ කරනකොට ඉස්මතු වෙලා සමිතිය ප්‍රශ්න මතු කරනවා. ඉතින් මේ සංඝ සාමග්‍රියේ මේ වගේ ප්‍රශ්න මතු වුණොත් ඒක සමගිය සමගියට භාවනාවට සංඝයා අතර විශාල කැලලක් වෙනවා අවුලක් වෙනවා ඒ කොහොම අවුලක් වෙන බව දැනලා තිබුණත් සංඝ සමාජයේ පවතින දේවල් මෙවුවා නමුත් තිබුණ පළියට සරුවචනanse අගේ කරන්නේ ඒව සරුවචනanse අසත්පුරුෂ කියන නාමයට දාලා පිළිකුල් කරනවා ඒ හරහා ශප්පුරුෂ වීම සඳහා දත යුත් කල යුත් පෙන්වදේ. ඒ අශප්පුරුෂ භාවය ඉස්සල් අපි කතා කරා උච්ච කුලතාවය අනුව උසස් කුලය කියන එක දැන් මහා කුලතාවය අනුව කතා කරනවා මේ විදිහට සරුවචන් වහන්සේ උලාර කුල කියලාත් කියනවා මා උදාරයි අර ඔක්කොමත් ඇතුව රජේ සම්මාන ලබාගෙන මහා නම්බුකාර විදිහට ජීවත් වෙන පවුලකින් පැවිදි වෙනවා. එහෙම නැත්නම් කුලාර භෝග කුලතායි කියලා හුඟක් සල්ලි භාගයේ තියෙන කුලයකින් පැවිදි වෙනවා. මේ කොයි ක්‍රමයකට පැවිදි වුණත් ඒ හේතුව ඇති කරගෙන අනික් පැවිද්දන් අතර මම උසස් අනික් පැවිද්දන් යනු පහත් කියලා කල්පනා කරනවා සර්වචනාංශේ ඒ කෙනාට අසත්පුරුෂයයි කියලා කතා කරලා තියෙනවා. ඉතින් ඒක ලෝකයා විසින් නම්බු කරන නාමකයා විසින් පැවිද්දට සලකනම වුණත් සරුවචනන්සේ පැවිද්දදී මේ වගේ ගති පෙන්වනවා නම් පැවිදෙකුණත් අසත්පුරුෂයි කියලා පාවිච්චි කරන නිසා පේනවා මේ ගති කොච්චරක් පැවිද්දට නොගැලපෙනවද කොච්චරක් භාවනාවට නොගැලපෙනවද කොච්චරක් ඒ ප්‍රතිපදාවට විරසක වෙනවද අරියාදු කරනවද නරකට හිටිනවද කියලා. ඒ නිසා කෙනෙකුට ඒක සංවේගයේ පහළ වෙලා මයිලකට මේක ඇති තියෙනවා මම මේක හදා ගන්න ඕනේ බුද්ධ ධර්මයෙන් වහන්සලා මටත් වැඩිය උසස් කොල්ලෝලිය ප්‍රතිච්ච ඇත්තෝ මටත් වැඩිය පැවිද්ද හොඳට කරපු ඇත්තෝ එයත්ෝ කියනවනම් මං වගේ කෙනෙක් මේ උසස් කුල භාවය නිසා මාන් තත්ත්වීම අසත්පුරුෂයි කියලා පැවිද්දෙක් වුණත් මම මේක හදෙන්න ඕනේ හැදෙන්න බුදුහාමුදුරකින් දෙ මහන්න ඕනේ කියලා සොයා බලනවා නම් ඒ සඳහා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා සත්පුරුෂෝචකෝ බික්කවේ ඉති පරිසිංච පටිසංචික්කති අර විදියට උසස් කුලයක් හෝ පහත් කුලයක හෝ පැවිදි වෙච්ච සත්පුරුෂයෙක් කල්පනා කරන්නේ කල්පනා කළ යුත්තේ මෙන්න මේ ආකාරයට. අසත්පුරුෂයා මෙහිමයි කියලා පෙන්ලා නකෝ උලාර භෝග කුලතාය නකෝ මහා කුලතාය ලෝභ ධම්මා පරික්ඛං ගච්ඡanti දෝෂ ධම්මං පරික්ඛං ගච්ඡanti මෝහ ධම්මං පරික්ඛං ගච්ඡanti කෙනෙක් මහත් කුලයකින් ආවයි කියලා කෙලෙස් උච්ච කුලයෙන් ආවයි කියලා මහා භෝග ඇති කුලයෙන් ආවයි කියලා මහා භෝග කුච්ච කුලතාවයෙන් තිබුණයි කියලා මොන જાතියෙන් ආවත් එයාගේ රාගේ දුරු වීමක් වෙනවා කියලා සාතිකයක් නැහැ. එයාගේ ද්වේෂය දුරු වෙනවා කියලා උප්පත්තියෙන් මේවනි කුලයක පිටිනකොට ද්වේෂය නැති වෙනවා අඩු වෙනවා කියලා එහෙම සම්මුතියක් නැහැ. එයාගේ මෙයා මෝඩ වෙන්නේ නැහැයි කියලා මෝහයක් නැහැයි කියලා සම්මුතියක් නැහැ. එන්නේ ඒක ඒකේන කල්පනා කරලා නොචේපි කුලාර කුල භෝගතාය පබ්බජිතෝ පහත් කුලයකින් පැවිදුණත් දුප්පත් කුලයකින් පැවිදුණත් පුංචි කුලයකින් පැවිදි වුණත් ඒකේන බුදුහාමුදුරෝ කියලා දීලා තියෙන විදිහට ධම්මාන ධම්ම ප්‍රතිපatti දෙනවනම් ඒකේන බුදුහාමුදුරෝ කියලා දීලා තියෙන මේ සාමීචි ප්‍රතිපන්න සම්මුතියට අනුව කටයුතු කරනවනම් අනුධම්මචාරී වෙනවනම් මේ ඉස්සල්ලා පෙර පැවිදි උතුමන් ගමන් කළ පාරෙම ගමන් කරන්න යනවනම් ඒකේනා පුජ්ජෝ හෝති පසංසිතෝ පැවිද්දන් අතරත් උපවිද්දන් අතරත් එහෙම தත්තරපත් වෙච්ච නැති කෙනින් අතර වුණත් පූජ්‍යත්වයටපත් වෙනවා ප්‍රශංසාවටපත් වෙනවා ඒ නිසා පටිපදං ඒව අනන්තරං කරිත්වා තාය උලාර භෝගතාය නේවාතු නේවා නේව අත්තුක්කං තේති නෝපරමම් වේති මම මේ ප්‍රතිපදාවයි ඉස්සර තියා ගන්න ඕන කියලා දන්න නිසා ඒ තමන්ගේ උසස් කුලතාවයේ මහා කුලතාවයේ උච්ච කුලතාවයේ මහා භෝග කුලතාවයේ අනුන් පහත් කිරීමට හෝ තමන් උසස් කර තීමට සලකන්නේ නැහැ. අන්නේ ගතිය තියෙන කෙනාට කියනවා සත්පුරුෂයයි කියලා. ඉතින් ඒ නිසා අපි මෙතෙන් දෙනකොට සමානලට අපි ළඟ මේ වැරද්ද නැති වෙන්න පුළුවන්. නැති වුණත් තිබුණා. මේ කල්පනා ක්‍රමේ මේ දෘෂ්ටිය මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තා නම් අපිට උනත් ඒ වගේ දේවල් එnde ඉඳ තියෙනවා. එතකොට පෙර වාසනාවක් වශයෙන් ලැබිච්ච මේ මහා කුලතාවය, උච්ච කුලතාවය, මහා භෝග කුලතාවය සියල්ලම අපිට කැපෙනවා. ඒක මුල් කරගෙන අනුපහත් කළ සලකනවා නම් ඒක මුල් කරගෙන අනු තමන් උසස් කළ සලකනවා නම් ඒ නිසා ඒක නෙවෙයි ඉස්සරහට ගන්න ඕනේ තමයි පූජ්‍යත්වයටපත් වෙන්න ඕන නම් බුද්ධ හතියොත්මයන් වහන්සේලා කියන විදිහට ප්‍රශංසාවට ලක් වෙන්න ඕනේ නම් ප්‍රතිපදාවයි දැනගන්න ඕනේ සාමීචයයි දැනගන්න ඕනේ අපේ පෙර උතුමන් වහන්සේලා ගමන් කළ මගයි දැනගන්න ඕනේ එතකොට උසස් උනත් පහත් උනත් තමයි පැමිණිච්ච කුලය තමයි පූජ්‍යත්වයටපත් වෙන ප්‍රශංසාවට ලක් වෙනවා ඉතින් අපි මේ ඉස්සරහට තියෙන කාලයේදී මේ සප්පුරුෂ සූත්‍රයේ අනුව පෙන්වලා පෙන්වා දෙන්න වදාරා පෙන්වා දේවා වදාරන ලද ආකාරයට මේ ධර්මානුධම්ම ප්‍රතිපත්ති ඉගෙන ගන්නයි මේ සූත්‍රය අපි පාවිච්චි කරන්නේ. ඉතින් අපි මෙතන ඉන්න හුඟ දෙනෙක් සම්ප්‍රදාන කුල බෞද්ධයෝ නැති අතොත් ඇති. ඉතින් මේ බෞද්ධයන් අතර තියෙන බරපතල ලියා ගන්න ගැටලුවක් මේ බුද්ධ ආගම සහ බුද්ධ ධර්මයන්. බුද්ධ ආගම බාර ගන්න අය අපි ඔක්කොම බුද්ධ ආගමේ තමයි. බුද්ධ ආගම බාර ගන්න අය ආගමික කටයුතු වශයෙන් කියලා කරන්නේ උගාක් වෙලාවට ওই নানা ආකාරයෙන් කිරණ පූජනීය අපි සිංහලෙන් කියන විදිහ පිංකා. මේක බටහිර උසුළු විසුළු කරන වචනයක්. සිංහලයා පිංකම් වලට ඉදිච්ච જાතියක්. පිංකම් කරාට ප්‍රතිපත්තිය මොකක්ද කියලා දන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යෙදෙන්නේ නැහැ. ඒ නිසා පිංකම් කියන එකට උපහාසාත්මකව උද්දృత පාට දෙකක් යටතේ දාලයි කියලා තියෙන්නේ. ඒ පන්සලේ පිංකමක්. මේ බෞද්ධයත් කරන්නේ පිංකම්. ඒ කියන්නේ කවදාවත් භාවනා කරන්නේ නැහැ. කවදාකවත් ඇත්තෝ ප්‍රතිපදාව දන්නේ නැහැ කියන්නේ අන් දෙකක් තියෙනවා කියනවා වගේ අසවලට අං තියනවා කියනවා කියන ඒගොල්ලෝ පිංකම් කරන જાතිය කියලා. ඒකෙන් අදහස් කරන කස්තු බෞද්ධයෝ. හුඟක් වෙලාට එහෙම කෙනා සමාහට ප්‍රතිපදා මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් මගේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ඒ බෞද්ධයෙක් යම් ආකාරයකට තමන්ගේ බෞද්ධත්වයේ රැක ගැනීමට පින්කම් වල යෙදුනට ඒක පහත් කළ සලකනවා වෙනුවට අර කියලා දෙන්න ඕනේ මේ පින්කම් වලට සීමා වෙච්ච දේට බුද්ධාගම කියලා කියනවා. නමුත් ඊට වඩා වැඩි යමක් බුදුහාමරෝ දේශනා කළා තියෙනවා ඒ ටිකට බුද්ධ ධර්මයේ කියලා කියනවා. ඉතින් කොතනදීද හරියට කෙහෙල් ගෙඩියකින් පොත්ත ගැලවනවා වගේ බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයෙන් වෙන් කළ හඳුන ගන්න. මේකේ තාම කලාතුරකින් අපේ ජීවිතේ වෙන වැඩක්. මට මතකයි මම අවුරුදු 27 විතර ඉඳද්දී මං අඳුරන සුදු හාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වා පිටරටකේ විශ්වවිද්‍යාලයක් ඇවිදින විශ්වවිද්‍යාලයක් ගැටමේ පන්සලට ඇවිල්ලා ඉන්නවා. ඒ කට්ටිය තමන්ගේ මහාචාර්යවරයෙක් එක්ක තරුණ තරුණියෝ බුද්ධඝම පිළිබඳ ඉගෙන ගන්න බෞද්ධ රටවල බෞද්ධ මන්ත්‍රස්ථාන වලට ගිහිල්ලා ඒ ස්ථාන ඒ ස්ථාන වල ඉන්න දැනුම් තේරුම් ඇතිලාව දේශන පවත්තල හදාරනවා. ඒගොල්ලෝ හදාරන්නේ තමන්ගේ පන්ති කාමරේට බෞද්ධ දේශිකයෝ ගෙන්නලා නෙවෙයි. තමන් බෞද්ධ මධ්‍යස්ථාන වල දුර බැහැර ගෙවාගෙන ගිහිල්ලා එතන ඉන්න කට්ටිය දෙන දේශන අහන්නේ කියලා. ඉතින් මමත් ගියා කැටපේ පන්සලට. ගියාට පස්සේ විශාල සුදු පන්තියක් වැඩි වැඩි හිටියොත් ඉන්නව කට්ටියක දේශිකයොත් ඉන්නවා ශ්‍රී ලංකාවෙන් දේශිකෝ කීප දෙනෙක් කියලා දේශනා පැවැත්වුවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඒතර මට පන්ත කයිව බෝගඩ ප්‍රේමරත්න මහත්තයා ඇවිල්ලා එයාට ආරාධනා කරලා තිබුණා දේශනයක් පැවැත්වුවා ඊට පස්සේ මේ මහත්තයා එතකොට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ උපදේශකෙක් වශයෙන් වැඩ කරේ උසස් නිලයක් දරපු කෙනෙක් මේ මහත්යලා කතා කරන්න කිව්වා ඒ පිරිසට ඔයගොල්ලෝ මේ ලංකාවේ ඇවිදිනකොට හම් වෙන්නේ 99.99%ක්ම බෞද්ධයෝ බුද්ධ ආගම විතරයි ඉතින් දැනගන්න හම්බෙන්නේ නමුත් බුද්ධ ධර්මයේ ඊට වඩා සම්පූර්ණ වෙනස් එකක් කියලා. මම නිකන් කරකොල ඇතෑරියා වගේ. මම කවදාකවත් දැනගෙන හිටියේ නෑ ඒක ඉස්සෙල්ලා මේ බුද්ධ ආගමට වෙනස්ව නැත්නම් බුද්ධ ආගමට අතිරේක වශයෙන් බුද්ධ ධර්මයක් තියෙනවා. ඒක ඊට වැඩි ගැඹුරුයි. එහෙම නැත්නම් ඒක නෙවෙයි මතු පිට පෙනෙමි තියෙන්නේ. ඒක සඳහා යන්න බොහොම ගැඹුරට යන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවනම් අලි බලන්න නුවර පෙරහැර බල්ල වැඩක් නෑ. ඒකට ලාහුගල යන්න ඕන. මෙහි ඉන්නේ ගීකරු කරපු අලි. අලියෝ බලන්න කැලේට යන්න ඕන. අලියෝ නුවරට ආවට පස්සේ අපි අලි බලන්න ගිහිල්ලා අලි දැක්කයි කියන එක නෙවෙයි අලියෝ දකින්නයි කියන්නේ. අපි අලියෝ ඉන්න තැනට යන්න ඕන. සත්ත්වෝද්‍යාන ගිහිල්ලා හරියන්නේ නැහැ. ලාහුගලට යනවනම් බෝදල් ලියලා තියලා යන්න ඕන. ආපහු එන්න හම්බෙයි දන්නේ අලියෝ ගහන්න ඉඩ තියෙනවා. මෙතන ඉන්නකොට අලියෝ හෙන්ඩු අරගෙන ඉන්නේ. විලංගු ගහලානේ තියෙන්නේ. ඒකට අලියෝ අපි කියන දේ අහනවා. ඒ අලියෝ නෙවෙයි වල්ලලිය කියන්නේ. වල්ලලිය වෙනම සතෙක්. ඒකට යන්න ඕනේ. ආන්නේ වගේ අපි බුද්ධ ආගම මේ ලෝගෝ ගලවලා තියලා බුද්ධ ධර්මී කර ගන්න ඕන අපිට අනිවාර්යයෙන්ම දැනගන්න වෙනවා මේ ප්‍රතිපදාව කියන වචනේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. මේ ප්‍රතිපදාව විස්තර කරනකොට ඒක ශික්ෂාවක් විදිහට පෙන්වනවා. හික්මීමක් විදිහට පෙන්වනවා. එහෙම නැත්නම් සංවරයක් විදිහට පෙන්වන්නේ. බයලජ්ජාවක් විදිහට පෙන්වන්නේ. එතකොට මේ අපි කරන පින්කම් වල තියෙන්නේ යම් යම් කෘත්‍යයන් කරන එක. බෙර ගහනවා, පොඩි කොඩි හොල්ලනවා, ගිජ්ජු හොල්ලනවා, සාදු කියනවා নানা ප්‍රදේවල් කරනවා. නමුත් ප්‍රතිපත්තියේ තියෙන යමක් නොකර සිටීම. හික්මීම. බයලජ්ජාව. එහෙම නැත්නම් සීලේ, වාරණය, වැළැක්වීම. ඒක නිසා මේ කිරීම සහ යමක් කිරීම පින්කම් වශයෙන් අරගෙන යමක් නොකර සිටීම ප්‍රතිපදා වශයෙන් ගත්තට පස්සේ බෞද්ධෙකුණත් උඩුකුරුඤ්ඤන් වෙලා වැඩෙනවා. අපිට උගන්වන්න හදන දේත් ඒ වගේම අපිට ඉගෙන ගන්න ඉගෙනගත යුතු දේත් අතර ගත්තාම බුද්ධ ධර්ම සහ බුද්ධ ධර්මය අනුව යමක් නොකර සිටීමෙන් සිදුවෙන දේත් යමක් කිරීමෙන් සිදුවෙන දේත් දෙකටම අපි පිංකම් කියලා ගත්තොත් ඒකත් ටිකක් අමාරුයි ඉතින් දිරව ගන්න මේ දෙකෙන් වඩා වඩා ගැඹුරු මොකද්ද? ගම්භීර මොකද්ද? මහත්ඵල මහානිසංස දෙන්නේ මොකද්ද කිව්වොත් බුද්ධ ආගම විතරක් දන්න කට්ටිය හිතන්නේ පින්කම් කිරීම තමයි වැදගත් දෙය කියලා. යමක් කිරීම. නමුත් මේවැනි සත්පුරුෂ සූත්‍රය වගේ තැන්වල සර්වචනන්සේ පෙන්වනවා නොකල යුතු නොපනත්කම් නොකර සිටීම තමයි ශාසනයේ තියෙන ලොකුම පින්කම. ඒක නිසා අපි නොකල යුතු නොපනත්කම් නොකර සිටීම සහ කල යුතු යුතුයකම් කිරීම කියලා අපි දෙකට බෙදුවොත් මේ දෙකටම අප්‍රමාදය කියලා කියනවා. සාසනික වශයෙන් අපි සැදී පැහැදී කරන කටයුතු. යෙදී කරන දේ ප්‍රමාණෝයි වේලාවට කල යුතු එකක් නෙවෙයි දෙකක් තියෙනවා. එකක් තමයි කල යුතු යුතුයකම් කිරීම දෙක තමයි ඒ වාගෙම නැත්නම් ඊට තිස්සර වෙලා නැත්නම් ඊටත් වැඩිය අගේ කාඩම්බරයක් සහිතව නොකළ යුතු නොපනත් කන්නෝ කිරීම. මෙන්න මේ දේ තේරුම් කරන්න ගිය ගමන් කළ යුතු යුතුයකම් කිරීම පැත්තට ලක්ෂයක් සෙනගෙනවනම් නොකළ යුතු නොපනත්කම් නොකිරීම පැත්තට එක්කෙනෙක් ආවොත් පුදුමයි. ඒ තරමටම අපි දේවල් කරලා බෝඩ් ගහගෙන මම අර්ග කරා මේක කරයි කියලා ඒ කියා පාන වැඩේට යන්නේකොට නිකම්ම ආගම පැත්තට යනවා. නොකල යුතු කරනකන් නොකර පැත්තකට වෙලා තමන්ගේ හුදකලාව බලාගෙන අඳුර පාන්න නැතුව පූජාන කතා කරන්නේ නැතුව ගත කරන ජීවිතේට උඟ දෙනෙක් කැමති නැහැ. ඒක මේ මේ සංසාර ගාන කන પરම්පරා ගාන සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි ඉතින් බුදුහමතු කාලෙත් තිබිලා තියෙනවා. දැන් අපිට සිද්ධ වෙනවා මේ දෙක වෙන් කරගෙන පුළුවන් නම් වෙන් කරගෙන අපි දැන් මේ කල යුතු යුතුයකම් කිරීම සඳහානේ මෙතෙක්කල් මුළු ජීවිතේම ගත කරේ. පන්සල් යුතුයකම් කෙරෙන්න ඕනේ, දරුවන්ට යුතුයකම් කෙරෙන්න ඕනේ, රටට ජාතියට කෙරෙන්න ඕනේ, යාළුවන්ට කෙරෙන්න ඕනේ. ඔක්කොම යුතුයකම් කරේ හිටිය අන්තිමට වන්න ඕන කෙස් පැහිලා, හොට බිම ඇනිලා, හැට පිරිලා. ඕනේ එතකොටයි තේරෙන්නේ අඩේ දැන්නේ දන්නේ මේ <clears throat> ප්‍රතිපදාවක් කියලා එකක් තියෙන බව. යමක් නොකර සිටීම වටිනාම දේ කියලා දැනගන්න හදනකොට එවැනි දැනගැනීමක් පශ්චාත්තාපයට හේතු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නොදැන හිටියනම් හොඳයි කියලා හිතෙන්න ඉඩ තියෙනවා. මොකද තාමත් මෙතන ඉල්ලත් කල්පනා කරන්නේ කරන්න තියෙන යුතුයකම් ටිකනේ. මෙහින් ගිහිල්ලා හරි ගවන්නේ අරක කරන්න ඕනේ මේක කරන්න කියලා ලයිස්තු අදාදා ඉන්නවා. එතකොට මේ ඇවිල්ලා කරන්න අපි උනන්දු කරවන්නේ මෙන්න මේ මේ දේවල් කරන්න එපා. මේ මේ දේවල් කරන්න එපා. එතකොට ඒකේ කවදාකවත් පිනක් සිද්ධ වෙයි කියලා යමක් නොකර සිටීමෙන් පිනක් සිද්ධ වෙයි කියලා එක හරිම අමාරුයි දිරව ගන්න. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ මේ ප්‍රතිපදා කියන වචනය මට්ටම් තුනකින් කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධකරන ප්‍රතිපatti ප්‍රතිපදා ශික්ෂා හික්මීම් බයලජ්ජා වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ තුන ඒ කියන්නේ හික්මෙන මට්ටම් තුන ශික්ෂා මට්ටම් තුන තේරුම් ගන්න නම් කෙනෙකුට ඒත් එක්කම නිකන් සමාන්තරව වගේ අනුව යද්දි තේරුම් ගන්න ඕනේ අපි මේ ජීවිතේ ජීවත් කරන වේලාවකදී පණ තියෙන හැම වෙලාවකම අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන දොරටු තුනක් තියෙනවා කයෙන් කායික ක්‍රියා කරනවා අතපයින් කරන වැඩ වචනෙන් වාචසික ක්‍රියා කරනවා කතා කරන එක හිතෙන් හිච්චිබිලි කරනවා අපි මේ කල්පනා කරන එක. අන්නෝ තුනත් එක්ක තමයි මේ ශික්ෂාව යන්නේ. මේ හික්මීම යන්නේ. මේ ප්‍රතිපදාව යන්නේ. ඒකේ මේ කය වචන දෙක හික්මා ගැනීම නැත්නම් කයෙන් සිදුවෙන කායික දුස්චරිත නොකර සිටීම වචනේ සිදුවෙන වාචික දුස්චරිත නොකර සිටීමට සීලය කියලා කියන එක මම හිතනවා කවුරුත් දන්නේ. ඒක තමයි මේ වැඩසටහන පටන් ගන්නකොටම අපි සිහිත අලුත් කරගන්න වටිනා සීලක පිටව ගත්තා. පොසතට්ඨාංග සීලක පිටව ගතට පස්සේ අපි දන්නවා මේ සිල් රැතියනකර මේ සිල් සමාදන් කළා මේ සිල් පිරිසක් එක්ක මෙවැනි පූජනීය ස්ථානක ඉන්නකොට අපි ශක්ති ප්‍රමාණය සතුම් මැරීමෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම හොරකමකින් නොදුන් වස්තුවක් ගැනීමෙන් වෙන්වීමට උත්සාහ කරනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයේ ආචාර ධර්ම ඉක්මෝල හැසිරීම නොකිරීමට උත්සාහ කරනවා මේ තුනට අපි කියනවා කායික දුස්චරිතයෙන් වෙන්වීම කියලා. ඒ වගේම වචනයෙන් සිදුවෙන බොරුව කේලම හිස් වචන පරසවචින් වෙන්වීමට කියනවා වචනයෙන් සිදුන දුස්චරිත වෙන්වීම කාය වීතික්‍රමණය වෙන්න ඉඩ නොදීම උල්ලංඝනය වෙන්න ඉඩ නොදීම සීලය කියලා කියනවා. ඉතින් කායින් හරි අවුවත් සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක් දාලා අපි මේ වටිනා දානයක් දෙන එකද වටින්නේ එහෙම නැත්නම් සතුන් නොමර අයින් එකද වටින්නේ දානයක් දෙන එකද වටින්නේ තෙලෙන් කිරෙන් හදලා නැත්නම් හොරකම් නොකර ඉන්න එකද වටින්නේ දානයක් දෙන එකද වටින්නේ නැත්නම් කාමීත්‍යාචාරයෙන් වෙන්වීමද වටින්නේ දානයක් දෙන එකද වටින්නේ බොරු කේලම් හිස් වචන පරිසවචනෙන් වෙන්වීමද වැටෙන්නේ මේ වටින්නේ කියලා ඇහුවොත් ඒ තාමත්ම අමාරුයි තේරුම් ගන්න මේ බුදුහාමුදුරුවෝ ආදී උත්තමයන් කියන අදහසද මුගක් බෞද්ධය අතර තියෙන්නේ එහෙම නැත්නම් ලෝකේ පවතින සම්මුතියද තියෙන්නේ කියලා. ඒ මොකද ක්‍රියාකාරකම් බලනකොට අපි දාණයට පෙනෙනවා බොහොම ඉක්මනට. Taman නොකිය නොකා හරි Tamanගේ වහලේ වහන්න තියෙන උඩු කණ්ඩ තියෙන සල්ලි ටික හරි දාන දෙන්න කැමතියි. අපි හිතනවා එකෙන් අපි ලොකු පිංකමක් කරනවායි කියලා. දාන ආදී කුසල කර්මය. ඉතින් එහෙම දේවල් කරගන්න බැරි ගැන කනගාටුත් වෙනවා. මොකද අපිට ඇති වෙන්න සල්ලි නැහැ. අපිට ඇති වෙන්න අවස්ථාව නැහැ. ඒ නිසා දානය කරගන්න බැරි වීම ගැන අපි නැතිවරිකම ගැන කතා කරනවා. නමුත් සතෙක් නොමරින්න කිසිම වියදමක් යන්නේ නැහැ. කිසි තැනකට යන්න ඕනකමක් නැහැ. ඉදිරිපත් වෙච්ච වෙලාවක සතෙක් මරණ තැනකදී මරන්න වෙන වෙලාවක මය ඇති සතෙක් මැරෙන තැනක සීලයක් සලකලා සමාදානයක් සලකලා සතා නොමර ඉන්නවනම් ඒකත් දානයක් විදිහටයි බුද්ධ හදෝත්ව වෙනවන්සලා සලකන්නේ ඒකට කියනවා අභය දානය කියලා. එතකොට මේ ආමිෂයේ වශයෙන් ඉඳුන් හිටුන් යාන වාහන කෑම බීම ආදී මල්කඳ විලවුන් ආදී දේවල් දන් දීමත් සතෙක් නොමර අභය දානය දීමත් අතර ඡන්දයක් තිබ්බොත් උඟ දෙනෙක් වැඩි ඡන්දය හම්බ වෙන්නේ ඒ ආමිෂ දාණයට තමයි සතෙක් නොමර සිටීමෙන් ලැබෙන අභය දාණය අපි එච්චර සලකන්නේ මොකද අපිට පේන්නේ ඒක පුද්ගලික වැඩක් මං විතරක් කරන සුභ සිද්ධියක් බලන එකක් දාහනේදී හැම නේ බොහෝ දෙනෙකුට කණ්ඩ බොණ්ඩ හම්බ වෙනවා ඉදුන් ඉදුන් යාන වාහන හම්බ වෙනවා අපි අපිට වලදන්න පුළුවන් දේ අපි අනුන්ට දෙනවා ඒක බොහොම ප්‍රසිද්ධයි ඒ නිසා දාහනේට පෙළඹෙනවා නමුත් බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිපදාව තේරුම් ගන්න හදන වෙලාවක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පාණාති පාතම් භික්කවේ අග්ග දානම් මහා දානං අරියස විනේ අග්ගඥා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා සංකින්නා සංකින්න පුප්පාන සංකීයතින සංකීස්සanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි මහනි මගේ මේ ශාසනය නැත්තම් මේ සම්්‍යක් බුද්ධ ශාසනය පාණාති පාතේ සතෙක් නොමර සිටීම අග්ග දානං මහා දානං කෙනෙකුට හිතා ගන්න පුළුවන් උත්තස්ම දාණය එක මහා දානයක් මේක අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ මේක බොහොම අග්‍රයි පින්කම් අතර ඉතාම උසස් රත්‍රඥ රත්ඤ්ඤයි චිර රාත්‍රඥයි බොහෝ කාලයක් පටන් පැවතින එකක් වංශඤ්ඤා ආර්ය වංශේ බ්‍රහ්ම වංශේ අනිවාර්ය ලක්ෂණේ ආර්ය වංශයට ගිය කෙනෙකුට සතෙක් මරන්නත් බෑ මරන්නෙත් නෑ සතෙක් මරනවා නම් වාසලයි. ආර්ය වංශයට යන්න බෑ ගිය කෙනෙක් කරන්නේ නැහැ. වන් සංඥා පෝරාණ බොහෝම පැරණි. ඒ වගේම බුදුහාමුදුර තමන් වහන්සේගේ ඥාණය විහිදුවලා කියනවා නසංකීයති නසංකේයිස්සanti. මේක සංකර උනේත් නැහැ පෙර බුදුරජාන් වහන්සේලා කාලේ කිසිම වෙලාවක ආර්යත්වයටපත් වෙච්ච බ්‍රහ්මත්වයටපත් වෙච්ච කිසිම කෙනෙක් සතෙක් මරලා නැහැ. ඒක බුදුහාමරෝ අතීතය ස්මරණය කරලා පෙන්නනවා. අටුවාචාර්යන් වහන්සේලා කියනවා බුදුසජන්හන්සේ වාග්පණිදාය, මනෝපණිදාය ආදී සියලු පණිදායන් පුරද්දී 528027 නමක් බුදුරු දැකලා තියෙනවා. ඒ 528027ක් බුදුරුන්ගේ ශාසනවල කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් කවදාකවත් බ්‍රහ්ම වංශයට ගිය කෙනෙක් කාර්ය වංශයට කෙනෙක් සතෙක් මරලා නැහැ. බුදුන්සේ කියනවා මේ ගෞතම බුදු සිරි බුද්ධ සාධනේ කදාකවත් සතෙක් මරීමක් ප්‍රතිපදාව කරන කෙනෙක් ප්‍රතිපදා සාක්ෂාත් කරපු කෙනෙක් කරන්නේ ඊට පස්සේ කියනවා මතු පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා හිටියත් කවුරු හරි ඒ බුද්ධ ශාසනයේ සතුම් මෙරීම මුත්‍රාඥාන්සාවගේ කරන්නේ ඒක අග්‍රදාන ඒක මහා දානේ ඒ වගේම කියනවා අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුයි බෞද්ධ විතරක් නෙවෙයි වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් හිටියා සතු නොමරන කෙනාට කරන පූජ්‍යත්වය ප්‍රශංසාව කවදාකවත් ඒ කට්ටිය අපේ ආගම කෙනෙක් නෙවෙයි කියලා පහත් කළ සලකන්නේත් නැහැ අන්න ඒසා විශාල වූ මේ සතෙක් නොමරා සිටීමේ සිල්පදයට කිසිම වියදමක් නැතුව තියෙද්දී අපි ඒක ගැන කොච්චරක් නොසලකා ඉන්නවද කියලා කියන්නේ අපි මේ ආගම කරාට බුද්ධ ආගම කරාට බුද්ධ ධර්මයේ තියෙන මූලික පද අපි නොසලකා හිටියා. ඒ මොකද සත්‍ය උමරුවේ නැත්තම් රටට කහ රටට රසට කහට මිහිරට කණ්ඩ බෑ. සත්‍ය උමරුවේ නැත්තම් හං ලැබෙන්නේ නැහැ. සත්‍ය උමරුවේ නැත්තම් අං ලැබෙන්නේ නැහැ. සතුම් මෙරුවේ නැත්තම් කස්තුරි ලැබෙන්නේ නැහැ. අපිට ඒ ටික ලබා ගන්න දාන දෙනවා මේ අතින් සත්තුන්ටත් එක්ක. මේ අතින් සතුම් මර. ඒ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා බණ කියනකොට අපි මුළු ජීවිතේ පුරාම සතෙකුට කන්න දීලා ආරස්සාව දීලා බේත් දීලා හරි ගස්සලක් ඒ සතා මරන්න හදනකොට ඒ සතාගෙන් ඇහුවොත් මම ඔබට ඛණ්ඩ දුන්නා ඔබට බොණ්ඩ දුන්නා අරසාව දුන්නා සියලු දේ දුන්නා දැන් ඔබ මරන්න හදන්නේ ඔබ මගේ ඔබ කරබන බෙල්ල දික් කරන හිටපන් මට ඔළුව පාත් කරපන් කිව්වොත් ඔළුව පාත් කරයිද කොච්චර සලකුවත් කරන්නේ එක දෝෂයයි ඌට තියෙන්නේ ඌට කතා කරගන්න විදියක් නැහැ මානවයිති වාසිකම් පිළිබඳව අපි පඬිතේ වගේ කොමිසම් පිටුවාගෙන කතා කරනවා එක සතෙකුට කතා කරන්න බැරි නිසා අපි බෙල්ලගත්ත කැපුවා. කියලත් නෙවෙයි කපන්නේ, නඩුවලත් නෙවෙයි කපන්නේ, වරද්දකට පටවලත් නෙවෙයි කපන්නේ. ඉතින් අර අවුරුදු 100ක් කන්න දුන්න එකත් මේ සතෙක් මැරීමේ අකුසල කර්මයක් ගත්තොත් පුළුවන් වෙයිද සතෙක් මැරීමේ අකුසල කර්මය අවුරුදු 100ක් කන්න දීපු පිණින් වහන්න? අවුරුදු 100ක් කන්න දීපු පින පස්සට එන මේ වගේ කන්දක වත්තට එන වාහනයකට තෙමිච්ච බනිස් එකක් තිබ්බට හිටී කියලා හිතනවා. අඩේට. අනේ වගේ තමයි. ඔය අපේ දාන කුසලයේ නිකන් තෙමිච්ච බනිස් එකක් වගේ ඔය කන්ද කඩාගෙන එනකොට කොහොමද නැතර කරන්නේ. මේකට ලොකු ගලක් තිබ්බොත් නම් අල්ලයි. නමුත් අපි එක සතෙක් මරුවොත් ඒ කාන්තේම අපාගාමි කර්මපතයක් වෙනවා. ඉතින් අපි ඒ දාණයෙන් තමයි ඇත්තම සත්‍ය කර්මාව තීරුම් ගන්නෙ. සෑම සතෙක්ම ආහාරයෙන් ජීවත් වෙන අපි සත්තුර කන දෙනවා. ඔය කණ්ඩ දුන්නට උ මරණ්ඩයි තියක් අපිට කවදාකවත් ලැබෙන්නේ ඒක නිසා මේ සියලු දානයන් වලට හපන් තමන් එක චිත්තක්ෂණයක් එක මේ ශිල්පදයක් රකින්න. ඒ බුදුම ස්වාමීන් වහන්සේ ඒක ගැන කියනකොට කියනවා කවුරු හරි මේක දැනගෙන එක චිත්තක්ෂණයක තප්පරයකට තමන් අදිෂ්ඨාන කරනවා මේ පින් කරලා බොපමණගේ මනුස්ස ආත්ම භාවයේ මේ අත් දෙකෙන් මම තව සතෙක් මරන්නේ නැහැ කියලා. එතකොට ඒ චිත්තක්ෂණය නිසා ඒ මිනිස්යා නිසා ඒ અભය දාණය ලැබෙන සත්ව සංඛ්‍යාව ලෝකයේ අප්‍රමාණයි අපමෙයයි ඒ නිසා ලැබෙන කුසලය එක චිත්තක්ෂණයක් සත්‍යකනවරණ අධිෂ්ඨාන පූර්වක කටයුතු කළොත් ලැබෙන කුසලයේ අප්‍රමාණයි අපමෙයයි ඒ දාණය හැමදාම ප්‍රමාණ කරන්න පුළුවන් දානදී අපිට කිසි ප්‍රශ්නමකට දාන දුන්නා දහනමකට දාන දුන්නා සිවුරු පහක් දුන්නා ගමක් දුන්නා රටක් දුන්නා කිය. සිල්පදයක් රැකීමේ එක චිත්තක්ෂණයක් කරත් කවදාකවත් ප්‍රමාණ කරන්න බෑ. ඒ වුණාට අපි කිව්වොත් කාට හරි බස් එක පාට අරගෙන ස්ටාර්ට් කළා වුණා අපි යනවා දානෙකට කියලා ඔය ගෙදර දොරේ තියෙනවත් වාගෙට ඇරලා වහලා අරබු දොරෙන් පැනලා ඉන්න පුළුවන් වාහනේට අනේ අපිත් එනවා අපිටත් දෙන්න අපි සම්මාදම් වෙන්නන්නේ. නමුත් කවුරු හරි කිව්වොත් දවස් හතක් අපි එක දිගට සිල් රකින්න හදනවායි කියලා අපේ කරන්නේ කොහොමද හරියට වැඩ ගෙවල් වල ඒක නිසා සිල් දකින්න එක කරන්න බෑ. දානෙට නම් සම්මාදම තියෙනවා. මේ දේ මේ මේ කඩප්පුලි ගතිය තියෙන බෞද්ධයාගේ විතරයි. අබෞද්ධය අතර මේක නෑ. අබෞද්ධය හොඳටම දන්නවා දානෙට වැඩිය සීලය ඉතාමත්ම උසස්. දානය කියලා කියන්නේ සීලය කියන එක තේරුම් ගන්න තියෙන පාඩම් පන්තියක් විතරයි. ඒ නිසා දාණයෙන් වගේ නෙවෙයි සීලෙන් අප්‍රමාණ කුසලයක් රකින්න පුළුවන් කියලා ඒකේනා බුද්ධ ආගම ඉගෙන ගන්නේ ධර්මයේ හරහනම් තේරුම් ගන්න. බෞද්ධයට ඉතාමත්ම අමාරුයි. මොකද ඒ තරම්ම අපි தত্ত্বගත කරලා තියෙන මේ දාන ආදී කටයුතු නිසා. ඒ නිසා ප්‍රතිපදාවට යම් කෙනෙක් පහිනවකනම් ප්‍රතිපදා ඉගෙන ගන්න ඕන නම් ධර්මානුධර්ම ප්‍රතිපදාව ඒක පටන් අරගන්නෙම හික්මීමෙන් සීලයෙන්. ඉතින් අපි දන්න විදිහට මෙලෙකුත් කියවිච්ච විදිහට අර විදිහට කයෙන් සිදුවෙන අකුසල කර්ම තුනක් තියෙනවා. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියලා. වචනෙන් සිදුවෙන අකුසල කර්ම හතරක් තියෙනවා. බොරුව, කේලම, ඊශ්වචන, පරුසවචනෙන් වැළකීම කියලා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ ශික්ෂා පද ටික නැත්නම් මේ කාය දුස්චර්ත වචී දුස්චර්තෙන් වළකින්න ඒකාන්තේ මේ කෙනාට මනුෂ්‍යාත්ම භාවය කෝ දිව්‍යාත්ම භාවයක් ලැබෙනවා කියලා මේ කර්මේ සහ කර්මපතේ අනුව බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. නමුත් ඒක නැති නිසා හැම කිනාම මරිච්චාම යන්නේ අපායට. මොකද අපිට මේ ශිල්පදයක් පිළිබඳ අපිට විශ්වාසයක් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ප්‍රතිපදාවට බහිනවා කියන අදහසෙන් අපිට මේ මොකක්වත් එපා. මේ ඇවිල්ලා අපිට අටසිල් ලකින්න පුළුවන් වුණා. මේ සතුට තියෙනවා නම් වෙන මොන බඩ මඩකඩ බඩකඩුවක් නැතුව ප්‍රශ්නයක් නෑ. නමුත් අපි කොච්චර පහත් කළා සලකනවද මේකේ වටිනාකම දන්නේ නැතුව. අපිට කරන්න තියෙන යුතුයකම් කරගන්න බැරි වුණා, අර කරගන්න බැරි වුණා, මේක කරගන්න බැරි වුණායි කියලා පශ්චාත්තාප වෙනවා මිසක් ගත කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා අපි කල්පනා කරනවා නම් මේ ගත කරන පැය 24ේම ශිල්පද ටික රකින්නනේ. මෙතන ඉඳලා ශිල්පද කඩන්න බෑනේ. සතෙක් මරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හොරකමක් කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ අනුන් දෙන දේ කාලානේ ඉන්නේ. කාමීත්‍යාචාරයක් කරන්න ඉතින් සෑහෙන දක්ෂකමක් තියෙනවා. උද්දටම කට්ට වෙන්න ඕනේ මෙහෙදි කාමීත්‍යාචාරය කර කරන්න අමාරුයි. මේදි නීතියක් දාලා තියෙනවා කතා කරන්න මෙපයි කියලා. ඉතින් හොරෙන් තමයි සිල්පදයක් කඩා ගන්න ඕන කඩා ගන්න වෙන්නේ. හොරෙන් ෆෝන් එකක් හංගගෙන තියාගෙන ඉඳලා වැසිකිළියට ගිහිල්ලා හොරෙන් ටෙලිෆෝන් කරනවා කාටවත්. ඒගොල්ලෝ ගෙදර තියෙන මල කුණු කන්දලයක් ඔළුවේ දාගෙන ඕන්න ඇවිල්ලා කියනවා භාවනා කරාට හිත එක තැනක හිටින්නේ නැහැ. අර කක්කටි කුළුවේ දාගෙන ඉතින් කියෝ. එහෙම නැත්නම් කුසු කුසු කුසු කාලා අතර මෙතන කුටු කුටු කාලා මේ අරයට භාවනා හරිය ගිහිල්ලලු. මෙහාට භාවනා හරිය ගිහිල්ලා නැහැ. ආයිති ඕ එකක් ඔළුවට දාගත්තට පස්සේ මොන જાතිකේ රොක්කත් ගොඩ එන්න බෑ. ඒක නිසා සෑහෙන පිටපොට ගිහිල්ලා ඕනේ අකුසලයක් කරගන්න. ඒ නිසා මේ දවස් 7-8 මට වෙන මොනවත් නැහැ. මේ කියන සිල්පද ටික රකිනවා කියන දැනගෙන ඒක සමාදන් වෙන්න පුළුවන් නම් ප්‍රතිපදාව පිළිබඳ විශාල සත්පුරුෂ ගතියක් අපි ළඟ එනවා. හිතෙනවද කාට හරි මේ විදියට සතුන් මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාමීත්‍යාචාරය කරන්න නැති වෙන්න මේ දීලා තියෙන පරිසරය නැත්නම් බොරු කේලම් හිස් වචන පරිසවචන කතා කරන්නේ නැතුව ඉන්න තියෙන මේ පරිසරය උසස් කුලයෙන් පැවිදිච්ච එක්කනට ලේසි වෙයි පහත් කුලෙන් ආපේකනට ලේසි වෙයි කියලා. එහෙම මේව කාටවත් එහෙම මායම් කරන්න මායම් කරන දේවල් නෙමෙයි. ඒ වගේම මේක මහා භෝග කුලයකින් ආපමනසට මේක ලේසි වෙයි. නැත්නම් දුප්පත් කුලයකින් ආපමනසට මේක පහසු වෙයි කියලා එහෙම කන්නේ නැහැ. ඒ කුලතාවය ඒ ભેදය කදාකත් මේ වගේ තැනකට ශික්ෂාවකට රාග ద్వේෂ මෝ අඩු කිරීමට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ටික පැත්තක තියලා උත්සාහ කරනවා නම් අපිට මේ සිල්පද ටික රැක ගන්න පුළුවන්කමක් තියෙනවා වගේම ඒක පිළිබඳව සතුටු වෙන්න පුළුවන් ගතියක් මට ගෙදර ඉඳදී කවම කවදාකවත් හම්බ වෙන්නේ නැති බව දන්නවනම් හම්බ වෙච්ච ටිකේ සතුට තියෙනවනම් බුදුජානකසේ සඳහන් කරනවා ඉදිරියේදී කරන්න තියෙන අනෙකෝ සියලුම භාවනා කටයුතු සමාධි කටයුතු ප්‍රඥා කටයුතු සියල්ලම මේ සීලේ පිළිබඳ තියෙන සතුට මත තමයි වැඩෙන්නේ. තාම කාටවත් එක තීරලා නැත්තම් ඒක නෑ හිදල් කූඩේකට වතුර පුරවන්න හදන වගේ කතාවක සමාධියක් එන්නේ. ඒක නිසා සමාධිය කියලා කියන්නේම සීලේ පිළිබඳව තියෙන ඒ සතුට. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කළ තියෙනවා අවිප්පටිතාරත්ථාය ආනන්ද කුසලානි සීලානි යම් කිසි කෙනෙක් සීලය රැකලා සීලය පිළිබඳව ඒ සතුටු වෙනවා නම් එයාගේ හිත විපිලිසර වෙන්නේ උලන් වදින් තනකපත් වෙන පහන් දැල්ලක් වගේ වැනෙන්නේ සැලෙන්නේ නැහැ. ඒ සතුට තියෙනවා. ඒ නිසා අපි හිතමු. ඉස්සරහට යන ඉස්සලා පොඩි මෙන්න මෙහෙම උපමාවක්. අපි පැයක් එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා. ඒ පැයේම සතෙක් මැරෙලා ඒ පැයේම හොරකමක් කෙරෙලා ඒ පැයේම කාමීත්‍යචාරය වෙලා නැහැනේ. බොරුවක් කේලමක් කිස්සචනක් පරිසවචනක් නැහැ නිසා මේ පැයේ සුද්ධ වශයෙන් අපිට පොළවේ ඇත ගහලා කියන්න පුළුවන් දුස්සීලයක් වෙලා නැහැ. මෙච්චරයි මරණ මොහොතේදී අපි සිහිපත් කරන්න ඕනේ. මෙන්න මේ සතුට මත තමයි ඒන ප්‍රමෝදය මත තමයි ඒන ප්‍රීතිය මත තමයි මේ පිළිමත සති සම්පජඤ්ඤය මත තමයි මේන සුඛේ මත තමයි සමාධියක් වඩනවන වැඩේ. ඉස්සරහට මේ දැන් අපි භෝග කුලතාවයේ මහා උච්ච කුලතාවයේ එහෙම නැත්නම් කුලවන්තකම ගැන කතා කරනවා වගේම මේ සත්පුරුෂ සූත්‍රයේම ඉස්සරහට තියෙනවා මේ සීලවන්තකමත් සර්වචන්සේ සඳහන් කරනවා. ඒ නිසා යම් කෙනෙක් ඒක පිළිබඳව අපි මෙතන මතක් කරගන්නවා නම් ඉස්සරහටයි හම්බ වෙන්නේ. යම් කිසි කෙනෙක් මේ විදිහට දැන් සීලය පිළිබඳව හොඳට තේරුම් අරගෙන මම මෙතකල් දැනගෙන හිටියේ නෑ නැත්නම් අද තමයි දැක්කේ නැත්නම් අද මට මතක් වුණා අද මට මේක වටිනාකම තේරුණා කියලා ඒ තමන් මෙතෙක් රකපු සීලයක් රකින්න පටන් ගැනීම නිසා හෝ රකපු සීලයක් පිළිබඳව සමාදන් වීම නිසා ඒ මතින් හරි කවුරු හරි සිල් නැති කෙනා දුක් පහත් කරලා කතා කරනවා නම් සිල් දකින්න තමන් උසස් කරලා කතා කරනවා නම් ඒත් අසප්පුරිසයි ඒත් අසප්පුරිසයි ඒ සීලවන්තකම කාටවත් එහෙම මාන්නක්කාර කරන්න තියෙන එකක් නෙවෙයි ඒ නිසා හොඳට මතක තියාගන්න අපි වඩ වඩාත් ගුණවන්ත වෙන්න වෙන්න වඩ වඩාත් ශික්ෂාගරුක වෙන්න වෙන්න ඒක මට්ටම් කරගෙන ඒක වාංගු එකට වාංගු වෙලා අරයා එහෙම කරන්නේ මම එහෙම කරනවා කියලා උසස් පහත් ભેදයක් ගත්තොත් ඒ ඒක සීල මේ අසත්පුරුෂ ගතියකට යනවා. කීපාර අපි මේ වගේ ටිකක් දුරට කීපාර වැඩ පුරුදුදී සාකච්ඡා කරා. එතකොට එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහලා තිබුණා ප්‍රශ්න විචාරතුම වැඩ පිළින් ස්වාමීන් වහන්සේ මේ සීලබ්බත පරාමාසය කියලා කියන්නේ මොකද්ද කියලා. මේ සීල වෘත රකින්නවා එහෙම නැත්නම් දැඩි ශරීරයට වද දීම සීලයක් කියලා සමාදන් වෙනවා. සරුවචනාංශිත් බුදු වෙන්නේ ඉස්සලා අවුරුදු 6ක් දුෂ්කර වත පිළිවා. ඒකක්වත් භාවනාවට යොමු වෙන්නේ ඒකක්වත් නිවනට යොමු වෙන්නේ නිවනට යොමු වෙන සීලයට කියන කුසල සීල කියලා. එහෙම නොවන ගොඩක් වෘත රකින්නවා. බෞද්ධයොත් කරනවා බෞද්ධයොත් කරනවා. ඒවට කියනවා සීල වෘත පරාමාස කිරීම කියලා. මේ සත්පුරුෂ සූත්‍රයට අනුව යමෙක් මේ වටිනා සීලයක සමාදන් වෙලා සිල් සමාදන් වීම නිසා මම උසස් සිල් සමාදන් වෙච්ච නැති අය පහත් කියලා සලකනවා නම් ඒක සීලබ්බත පරමාසයට වැටෙනවා. සීල කියන්නේ එහෙම තාරාතිරම් මනින එකක් නෙවෙයි තමන්ගේ සමාධියට හේතු කරගන්නවා මිස anu තමන් ભેදකරනද වෙන් කරලා සලකන්න පාවිච්චි කරයි වාසිකමක් නැහැ. ඒ නිසා අපි මේවා පිළිබඳ හොඳට කැඳේ ගල බේරුව වගේ තේරුම් ගන්න ඕනේ. නමුත් තේරුම් ගත්තේ නැති මිනිස්සයා පහත් කරන්න හෝ Taman උසස් කරන සැලකුවොත් ඒත් අපිට සිද්ධ වෙනවා මේ සීලය නිසාම අසපුරුෂ ගතියකට යන්න. ඒ වාගෙම තමයි සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ නැත්නම් අපි සිංහල බෞද්ධය ගැන කතා කරනකොටයි බටහිරේ ඉඳලා කෙලින්ම ධර්මය ඉගෙනගෙන බුද්ධ ආගමට බයින අතරේ අතරේ තියෙනවා ප්‍රශ්නයක් භාවනාවට ඉස්සලා සීල් සමාදන් වෙන්න ඕනේද නැත්නම් සීලය නිසාද භාවනාව හරියන්නේ කියලා. භාවනාව නිසා සීල් සමාදන් වෙනවද නැත්නම් සීල් සමාදන් වීම නිසා භාවනාව කරනවද? සම්ප්‍රදානුකූලව අපිට කියන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයි. නිසා සිල්වන්ත වෙලා සමාධි ප්‍රඥා වඩනවායි කියලා. නමුත් බටහිර ලෝකේ සඳහන් වෙනවා සමහර විටක හොඳට සමාධි ප්‍රඥා ඇති වෙනකොට එයා ඉබේම සීලවන්ත වෙන්න පුළුවන්. ඒක සංස්කෘතිය සඳහන් කරලා තියෙනවා. සමහර ඉස්කෝලවලත් ඒක උද්දృత පාඩම් තියෙනවා. විද්‍යා දදාති විනයං කිය. යම් කිසිකට විද්‍යාව පහළ වෙන්න වෙන්න ඇති ඇටිය දකින්න දකින්න එයා විනයගරුක කෙනෙක් වෙනවා. එහෙම නැතුව විනයගරුක කෙනෙක් වෙලා භාවනා කරලා විද්‍යාධරයෙක් වෙනවද? නැත්නම් විද්‍යාධර වුණාට පස්සේද සීලේ පිළිටන්නේ කියන දෙකේ අපි අහලා තියෙන්නේ විනී සීලවන්ත වෙලා භාවනා කිරීමක් ගැන. නමුත් සරුවචන්නාසේ ගැනීමේ එහෙමම එක පැත්තක් නෙමෙයි. විද්‍යාධාර වෙලත් සෙල් රකිල් රකින්න පුළුවන් සීලවන්ත තේන්න පුළුවන් සීල වටනකම තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සීලවන්ත වෙලා භාවනාවට යන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් සීලය කියන එක දන්නේ නැතුව විද්‍යාධාර නොවි දැනුමක් තේරුමක් නැතුව දැඩි සිල් රැකකට ඒක භාවනාට යොමු වෙන්නේ නැත්නම් විපස්සනාට යොමු වෙන්නේ නැත්නම් ඒක සීලබ්බත වෙනවා සීල වෘත වෙනවා නැත්නම් කායට දැඩි දුක් තීමක් පාටපත් වෙන එක බුදුහම්සෝගේ කරන්නේ මයිලක තිබුණ මගේ පුද්ගලික ප්‍රශ්නේ තමයි මම භාවනා පිළිබඳව පුංචාරි හැඟීමක් ඇති වෙනකොට මයිලක සීල තිබුණේ නැහැ මට සීලය පිළිබඳ කිසිම අගයක් ආඩම්බරයක් තිබුණේ නැහැ ඒ නිසා මම ලා ගහ ලා ගහනකොටම කිව්වා මට කිව්ව ස්වාමීන් වහන්සේට මට භාවනාව ගැන කතා කරන්න එපා මොකද මම සිල්ලන්ත මිනිසෙක් නෙවෙයි මම ළඟ සිල්පද අනිවාර්යයෙන්ම කැඩලා තියෙනවා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බටහිර ජාතිකයෙක් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඒ ස්වාමීන් වහන්සේ කිව්ව නෑ සිල්පද කැඩලා තිබුණා කමන්නේ භාවනාව මම මෙතනදි භාවනා කියන අදහස් කරන්නේ විශේෂ තීරමක් ඇතුව සතිය පිටවන්න පුළුවන් කියලා මම උංගා කේසවාංශික වාද කරා කොහොමද ස්වාමීන් වහන්සේ සීලෙක පිළිපදින්න නැතුව අපි මේ සතිපට්ඨානයක් කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ අපි සීලෙක පිළිපදින්න නැතුව භාවනාවක් කරන්නේ කියලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ උසුළු විසුරුට ලක් කරා උඹලා මේ ධර්මද්වීපයේ බුද්ධ ආගම අයිතිකාරය වගේ හිටියට බුදුහාමුදුරු ගන්නපු මෙලෝ හතරක් උඹලට තේරෙන්නේ නැහැ උඹලා දන්නේ මේ දන්න ටික විතරයි ඒක නිසා මම පැහැදිලිවම කියනවා උඹේ දුස්සීලකම ප්‍රශ්නයක් නැහැ උඹ දිගටම සතිය වඩපන් වඩනකොට උඹට තේරෙයි සිල්වන්ත වෙන්න ඕනයි කියලා. ඒක තමයි මේ සතියෙන් කරන ආනිසංසය. ඒක සඳහාම සම්පූර්ණ සිල්වන්ත වීම අවශ්‍ය නැහැ. ඉතින් මං හිතුවා මේ ශාංශේ මාව මගේ හිත තනවා වඩන්න මාව සන්තෝෂ කරන්න කියන දෙයක් කියලා. කෙසේ නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ ඉදිරි ගැනීම නිසා සීලය පිළිබඳව තකන්න නැතුව මම උත්සාහ කරා කරන කරන වෙලාවක වාඩි වෙලා ටිකක් ආනාපානි භාවනා කරන්න සක්මන් කරන්න ඉදින්දා වැඩවලදී සතිය පිහිටවන්න. පීඩෝන පීඩෝන ටික ටික ටික ටික යනකොට ඒ මයි ළඟ තිබුණ ඒ නරක ගතිය මේට මේට මේට මටත් මොකද්ද පණිවිඩයක් තියාගෙන හැලෙන්න පටන් ගත්තා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේට මම කියලා වාර්තා කරනකොට කරත් කිව්වේ ඔය ඉුවා ඉක්මන් වෙන්න එපා. ඔබ දිගටම සතිය වඩපන්. සතිය වඩානේ නෝට අනිවාර්යයෙන්ම ඔය අවශ්‍ය කරන සීලය ආවේ නැත්තම් ඔය සතිය බොරු. ඔය ධර්ම බොරු. ඔය ප්‍රතිපදාව බොරු. බුදුහාමරේ බොරුවක් කියලා නෑ. අනිවාර්ය ප්‍රතිපදාවට කොට සිල්වන්ත වෙනවායි. ඊපස්සේ මෙහි ආවට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ බණක් කියනවා. කියපු බණක් මං ගහුවා. මේ සති සම්පජඤ්ඤ සූත්‍රයට අනුව. ඒ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවචනාංශි දේශනා කරලා තියෙනවා. සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන් විප්පයුත්තස්ස බය ලැජ්ජා එහෙම නැත්නම් ඒක කියන්නේ පවට ඇති බය සහ ලැජ්ජාව කොහොමඩක්වත් පිහිටන්නේ නැහැ කියලා සති සම්පජඤ්ඤේ නැති කෙනාට. සති සම්පජඤ්ඤෙන් තොර කෙනාට තමන් කරන දේ පිළිබඳව හිරියෝතප්ප දෙක බය ලැජ්ජාට පාලියෙන් කියන්නේ හිරෝතප්පං කියලා හතුූපනිසං හෝති හිරෝතප්පං. සතියෙන් ජීවත් වෙන මනුෂයාට විතරයි තමන් කරන දේ දේ පිළිබඳව බයලජ්ජාව පහළ වෙන්නේ. සති සම්පජඤ්ඤේ නැති කෙනාට කවදාකවත් ඒ කරපු දේ අත්විඳපු දේ විඳපු දේ පිළිබඳව බයලජ්ජාව පහළ වෙන්නේ නැහැ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ඕන නම් සමාජයක ජීවත් වෙනකොට ඒ සමාජයේ තියෙන අගයන් ආඩම්බරයන් රැකලා සදාචාර සම්පන්න වෙන්න බයලජ්ජාව පහළ කරගන්න කෙවිතක් කරන ගැහුවටවත් බය කෙරුවටවත් එහෙම නැත්නම් වෙන මොනවත් දඬුවම් කරාට එයාට ඔය සමාජයේ කරු කරන දේවල් වලට එයා කරු කරන මට්ටමටපත් වෙන්නේ නැහැ. පත් උනත් ඒකතාවකාලිකයි. නමුත් යම් කිසි කෙනෙක් හොඳට සති සම්පජඤ්ඤය පිහිටනවා නම් නැත්නම් මේ කරන දේ සිහියෙන් යුක්තව කරනවා නම් ඒක නට නොබෝ කාලෙකින් තේරෙන්න පටන් ගන්නවා මේ දේ කෙරුවොත් හොඳයි මේ දේ කෙරුවොත් නරකයි කියන එක. ඒක තේරෙන්නේ කවුරුත් කිව්ව නිසා නෙවෙයි. කෙවිතක් කරන එළෝපු නිසා නෙවෙයි Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඒක පිළිබඳ හොඳ සහතිකයක් වශයෙන් තමයි සර්වඥාන්සේ සඳහන් කරන්නේ සත්‍ය සම්පජඤ්ඤම් බිකවේ ආසති සත්‍ය සම්පජඤ්ඤම් බිකවේ උපයුත්තස හතුපනිසං හෝතේ හිරොත්තප්ප බයලජ්ජා දෙකක් කාටවත් නිස්ත වශයෙන් පහළ වෙන්නේ සති සම්පජඤ්ඤේ නැතුව දැන් ඒ නිසා අපි මේ භාවනා වැඩමුළුව අපි උත්සාහ කරන්න හදාන්නේ සතිය පිහිටීමේ වැඩපිළිවෙලක් ඒක ඉදිරියට ගියාම තමයි ඒ සම්පජඤ්ඤය කියන ඥාණය ඒකත් එක්ක එකතු වෙන්නේ ඉතින් ඒකට ඉස්සල්ලාම අපි ළඟ වෙන්න ඕනේ කරන්න ඕනේ දිනු කරන්න ඕනේ එලඹ සිටි සිහිය සතිය. ඉතින් අපි කරන්නේ අර සතුම් මැරීමෙන් හොරකමින් කාමීත්‍යචාරයෙන් අයින් වෙලා බොරුවෙන් කේලමෙන් ඉස්සචනෙන් පරිසචනෙන් අයින් වෙලා මේ කාය පිහිටුවලා නැත්තම් ආනාපානෙ පිහිටුවලා දිගට බලනවා ටික වේලාවක් හැකිතරම් අපේ දවල් ධර්ම සාකච්ඡාවේදී කර්මලාන සූත්‍ර කරන වෙලාවදී කිව්වා වගේ ඒ ගත්ත ගැම්ම දිකට ගෙනියන. ඉතින් ගෙනියනකොට নানা ප්‍රකාර කාමාදාසිතට එනවා, ද්වේෂය එනවා, නිදිමත එනවා, සැක එනවා, අතීත දේවල් ගැන පශ්චාත්තාපය එනවා, අනාගතේ සූන දේවල් එනවා. ඒ පැමිණෙන හැම දෙයක්කරින්ම අපට පේන්න පටන් ගන්නවා මේ බයලජ්ජාව ඇති කරගන්න හදනකොට ලැජ්ජ නැති බය නැති තරම් නොවන හිතවිලි ගොඩාක් අපේ හිතට පහළ වෙනවා. ඒ කෙනාට හරියට ලැජ්ජාවක් ඇති වෙනවා. පිරිසිදු පාර තියෙද්දි හිත ඒකාන්තෙම කැලේට දුවනවා, ලඳු ගානේ දුවනවා. ඒ දුවන ගතිය තියෙනකොට ඒ මිනිස්යාට හරි පාර තියෙද්දි මේ ලන්දේ දුවනවා නම් මේම හරි පාරක් නැතුව gedara dore ඉන්නකොට අපේ හිත කොහොම දුවයි? මේ සිල්ලතුන් වන්දේ ඉඳගෙන සීලයක පිහිටවල ආනාපානේ වගේ මධ්‍යස්ථ අරමුණකට තියෙනකොට හිත මේ විදිහට නටනවා නම් gedara dora එහෙම සතියක් නැතුව සිල්ලතුන් නැතුව සීලයක පිහිටන් නැතුව ඉන්න වෙලාවක හිත කොහොම දුවනවද ඇද්ද කියලා කෙනෙකුට හිතා ගන්න නම් ඉස්සල්ලාම හිත කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ පිරිසුදු තැනක තියන්න ඕන. තිබ්බට පස්සේ බලන්න ඕනේ හිත අදින්නෙම අඳුරටමයි හිත අදින්නෙම තෙතමනේටමයි. කාමයටමයි. ඉතින් ඒක නිසා අපි මෙතෙන්ට ආවට පස්සේ මේක අමාරු බව හැබෑව. නමුත් අමාරුවෙන් හරි චිත්තක්ෂණයක් මේක පිහිටුවොත් හිතා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය මෙහෙම චාරයක් නැති ජීවිතයක් ගත කරනකොට කොහේ මේ හිත දුවනවද කියලා. එතකොට ඇති වෙන බය, එචියට ඇති වෙන ලැජ්ජාවට තමයි මේ සතිය නිසා ආනපන සතිය නිසා, සක්මනේ සතිය නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය නිසා පේනවා මේක මෙච්චර මේ වගේ තැනකත් අමාරු නම් එදිනදා ජීවිතේ අපි කොහොම වෙනවද කියලා ඒ කිනාට තේරෙන්න පටන් ගන්නවා අපේ හිත හරිය ආසයි GestureDetector සාමාන්‍ය විහිළුවෙන් ගත කරන්න. මොකද ගත කරන හැම චිත්තක්ෂණයකම මේ සාවිදාල කර්ම රැස් වෙනවා. මෙතෙන් ඇවිල්ලා මෙච්චර අමාරුවෙන් හිටියත් යම් වෙලාවක ආනාපානෙ හිටියත් ඒකට හිත එච්චරම ප්‍රිය ගතියක් මනාප ගතියක් යාදෙන ගතියක් නැහැ. මෙන්න මේ බය මේ ලැජ්ජාව දරාගෙන මේ ප්‍රතිපදාව දිගේ ඉදිරියට යන්න හදනවා නම් ඉතින් කට ඇරලා සත්පුරුෂය කියන්න එපායි. මෙවැනි වෙනසක් තියෙද්දි මේක නොකර ඒ පුරුදු තාලෙට ඔය ගෙදර ගියාට පස්සේ හම්බෙන කුලවන්තකම, භෝගවන්තකම, අනම්මනන් තමන්ගේ මේ පට්ටන්දර දිගේ ගියාට පස්සේ හම්බෙන අකුසල් ටිකත් එක්ක බලනකොට ඒක ලෝක කරලා මේක ගණන් ගන්න නැත්නම් අසත්පුරුෂයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට සතිය පිහිටවනෝ නම් නොබෝ කාලෙකින් එම කෙනාට බය ලැජ්ජාව කියන පවට බයසා ලැජ්ජාව. මේකට කියන්නේ දේව ධර්ම කියලා. මනුස්ස ධර්ම නෙමෙයි මේවා. මේවට කියනවා ලෝක පාලක ධර්ම කියලා. කවුරුත් පාලකෙක් නැති වුණාට බයලජ්ජාව කියන එක මනුස්සයා දන්නවනේ ඒ මනුස්සයා ස්වභාවයෙන්ම අනුන්ට හිංසා කරන්නේ අනුන් සූරකණ්ඩ යන්නේ නැහැ පරිසරයේ කෙලසන්නේ නැහැ තමන් ලැජ්ජ බය පේනවා. මේවට ඒ වගේම කියනවා සුඛ ධර්ම කියලා. සුදු පාට ධර්ම මේවා. මේව නැති හිතට කියනවා ඛණ්ඩ ධර්ම කියලා කළු පාටයි. කළු පාට බොහෝම ඉක්මනට තාපේ උරා ගන්නවා. සුදු පාට තාපේ උරා ගන්නෑ. ඒකයි ක්‍රිකට් ගහන කට්ටිය සුදු අඳින්නේ. තාවුවේ ශ්‍රී ලංකන්නකොට කළු ඇඳගෙන හිටියොත් එහෙම ඇඟ රත් වෙනවා වැඩි. සුදු ඇඳාම රත් වෙන්නේ නෑ. ඒ වගේ තමයි අපේ හිතට බයලජ්ජාව ආවට පස්සේ හිත සුදු පැත්තට අදිනවා. තාපේ උරා ගන්න කළු පැත්ත නැති වෙනවා. ඒක නා ඊට පස්සේ පොඩි වගවීමක් වෙනවා. මම හිතුවත් මම කතා කරත් මම ක්‍රියා කරත් ඒකේ කාන්තේම පරිසරයට මොකද්දෝ කම්පන වේගයක් එනවා. මොකද්දෝ සම්බන්ධතාවයක් පවත්වන එක වසංගන්න බෑ. ඒ වසංගන දේ ඒ ධම්මපදයේ මුල්ම ගාතාවල තියෙන විදිහට මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝ මෙය මනසාන් මනසාචේ පසන්නේන බයලජ්‍ය සහිත ප්‍රසන්න මනසකින් කටයුතු කරනවා නම් එයාගේ විහිදෙන නිකුත් වෙනේ කම්පන තරංග වේගය තමන් පිටිපස්සෙන හොනැල්ල වගේ ලෝකේ සනසන නමුත් හිත පදුට්ඨේන දූෂිතනම් රාග ద్వේෂ මොලේ වැකිලා කැල ගැලතිලා නම් තියෙන්නේ ගුණාගේ කුර පිටිපස්සේ ඇදිලා එන කරත්තේ වගේ තමන් කරන හැම දෙයකෙම නරක ප්‍රතිඵල හැම චිත්තක්ෂණයක් පාස තමන්ගේ පාර දිගේ එන්න පටන් ගන්නවා මේක පිළිබඳ බය ඇති වුණාට පස්සේ තමයි කෙනෙකුට සංවේගය කියලා එකක් මොනවද අපි මේ හම්බ වෙච්ච මනුසාත්ම භාවය කරන්න කියලා බයලජ්ජාව පහට වෙන්නේ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා හිරොත්තප්පම් බික්කවේ ආසති හිරොත්තප්පම් විප්පයුත්තස්ස හතූපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ කාට හරි බයලජ්‍ය දෙක නැත්තම් හොඳ නරක වැටහෙන්නේ නැත්තම් පවට බය පවට ලැජ්ජාව නැත්තම් එයාට කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් කරන්න බෑ බැලිය යුතු රූප මොනවද බැලිය නොයුතු රූප මොනවද කියලා එයාට තේරෙන්නේ නැහැ නොබල ඉන්නවනම් නොබල ඉන්නේ මේ සෙනගට බය මිසක්කා හම්බ වෙච්ච ගමන් නොබල යුතු රූප බලනවා බැලිය යුතු වටිනා රූප අතාරින. ඇසිය යුතු දේ මොනවද නොඇසිය යුතු දේ මොනවද කියලා කනේ කිසි සංවරයක් එන්න බෑ. ඇතුලෙන් බයලජ්ජාව නැත්තම්. ඒ නිසා අපි නිතරම බලන්නේ ඒ පිහිරි නාද සංගීත රටා අහඬ මිස ඒ ගැඹුරු ධර්මයක් අහන්න නෙවෙයි. ඒක නාසයේ බැලුවොත් එහෙම හැම වෙලාවෙම ඒ රාග ద్వේෂ මෝහ දනවන සුවඳ හොයන්න යනවා මිස ඒ eh, රාගෙන් ද්වේෂයෙන් මොහෙන් තොර වෙන තැන් වලට යන්න කැමති නැහැ. කටට රසමසවුලු හොයනකොට කායික රෝග ඇති කරන මානසික රෝග ඇති කරන දේවල් වලට පුදුම ආශාවක් තියෙනවා. නමුත් තමන්ගේ කය මනස පිරිසිදු කරන දේවල් වලට ප්‍රමාණය විතරක් නෙවෙයි ගුණාත්මය පිළිබඳව කවදාකවත් කිසිම කෙනෙකුට කිසිම පාලනයක් ඇත්තේම නැහැ. මිනිසෙන්ට අද තියෙන රෝග සියල්ලම කැම අඩුවීමෙන් ඇතිවෙච්ච රෝග නෙවෙයි සියල්ලම කැම නැති වැඩිවීමෙන් ඇතිවෙච්ච රෝග. අඩුවීමෙන් රෝග ඇති වෙලා තියෙනවනම් තියෙන්නේ සවුත් දකුණු අප්‍රිකාව විතරක් තියෙන ওই නියන්සාය පැත්තේ තියෙනවා. අනික හැම තැනම තියෙන කැම වැඩිකම සීමාව නැතිකම නිසා. ඒ වගේම මේ සුඛපභෝගී යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිරිලි ගැන බලනකොට අපේ අත්තමුත්තමලා හිතයට වැඩිය අද බොහෝම දියුණුයි ඒ නිසා ඇතිවෙච්ච රෝග තමයි කොන්දේ අමාරු rheumatic pains හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ මේ සුඛෝපභෝගී වැඩිවීම නිසා මිසක් අඩුවීම නිසා නෙවෙයි. ඒ නිසා අපිට කොච්චර මේට වැඩිය රූප වැඩි වුණත්, සද්ද වැඩි වුණත්, ගඳ වැඩි වුණත්, රස වැඩි වුණත්, පහස වැඩි වුණත්, ඉන්දිය සංවරය දන්නේ නැත්නම්, මායිව දන්නේ නැත්නම්, සීමාව දන්නේ නැත්නම් මේ මනුස්සයා ඇටෝම් මේසයක් දැකපු කහපිරියෙක් වගේ කාලා නැහිනවා. අද තියෙන්නේ ඒක තමයි ලෝකේ. ඒක දිහා බලනකොට මේ දෙයක් දුන්නට කවම මොනම කෙනෙකුට සීමාවක් නැහැ. ඒ නිසා පෘථග්ජනයයි කියන සතා පෘථග්ජනයයි කියන මනුස්සයා සීමා කරන්නේ මොකද්ද? අවශ්‍ය සීමාවේ ඉඳලා සුඛෝපභෝගී සීමාවට පණින සීමාව දන්නේ නැති කෙනාටයි පෘථග්ජනය කියලා කියන්නේ. අපිට මේ ජීවිතේ ජීවත් කරන්න යම් රූප ප්‍රමාණයක් අවශ්‍යයි. යම් ශබ්ද ප්‍රමාණයක් අවශ්‍යයි. යම් ගන්ධ ප්‍රමාණයක් අවශ්‍යයි. යම් රස ප්‍රමාණයක් ආහාර අවශ්‍යයි. යම් සුඛෝපභෝගී දේවල් ටිකක් අවශ්‍යයි. ඒක බොහොම සාධාරණයි. ඒක කාටත් අවශ්‍ය වල කියනවා මූලික අවශ්‍යතා කියලා. මේ මූලික අවශ්‍යතා දෙන්න රජුරොත් ඔක බලා ගන්න ඕනේ. දෙමව්පියෝ දරුවන්ට දෙන්න බක බලා ගන්න ඕනේ. නමුත් දෙමව්පියෝ දන්නේ නැහැ රජුරෝ දන්නේ නැහැ. උත්තරින් එහාට මූලික අවශ්‍යතාවෙන් පන්නලා අපි සුඛෝපභෝගී වෙනවද කියලා. අපි කොච්චර පාරිභෝගිකත්වයට යනවාද කියලා දන්නේ නැති නිසා විශේෂයෙන්ම දැන් අද තියෙන પરම්පරාව පුදුමාකාර නාචිකට උමිචිතයක්. ඒ නිසා කොච්චර දෝ රුපතිගෝලේ රත් වෙනවා. කොච්චර දෝ පරිසරය කෙරෙසිනවා. කොච්චර දෝ සත්හානි සිද්ධ වෙනවා. කොච්චර දෝ මානසික අසහන සිද්ධ වෙනවා නතර කරන්න බෑ. ඒ මොකද මේ කැට්ටියට බයලජ්‍ය දෙක කොහොමඩක්වත් පිළිట్లా නැහැ. දැන් අපේ ගමක පැත්තක හැදෙන කොල්ලෙක් කෙල්ලෙක් ගත්තොත් උමුත්සින් එච්චරම හොඳයි කියන්න බෑ නමුත් යම් ප්‍රමාණයකට අම්මා අප්පා දුන්නා යම් ප්‍රමාණයකට ගුරුවරයෙක් හඳුනනවා පැවිද්දෙක් හඳුනනවා নিকකමට හිතලා බලන්න මේ වගේ බටහිර රටක ඉපදලා බටහිර රටක හැදිච්ච කෙනෙකුට මේ අම්මා අප්පා අඳුරනවා කියන එක වස විලි ලැජ්ජාවක් එයාට ගුරුවරයෙකුට ගරු කරනවා කියන එක පෙන්වන්න බෑ පැවිද්දෙකුට වඳිනවා කියන එක දකින්නට උඩ වීසි වෙනවා. ඒ ඒ හැදෙන වයසේ අවුරුදු 14 ඉඳලා 24 දක්වා තරුණ තරුණයන් අතර තියෙන ගතියක් තමයි තාමත් අම්මා එක්ක නම් ඉන්නේ උඹලා අපිත් එක්ක ඉන්න එපා. ඒ කණ්ඩායම් තමන්ගේ කණ්ඩායමට වද්දාගන්නේ නැහැ තාමත් අම්මා අප්පා එක්ක ඉන්නවනම්. බල තනියම හිටවල්ලා මේක හදන්න බෑ මොකද අම්මලා තාත්තලා කියන්නේ අපිව මේ ආණ්ඩු කට්ටු කරන හදන જાතියක් උණ්ඩ අයිතියක් නැහැ මාට්ටු කරන්න. උන් මේ කාම සේවනය කරලා හම්බෙච්ච අතුරු බලයක් අපි. ඔය අපේ වුණාට ඇති කරපේ ගන්න නෙමෙයි. මොකද අම්මා අප්පා කියන්නේ යන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ සමාජයට ගන්නෙ නැහැ. තාමත් අම්මා තාත්තත් එක්ක ඉන්නවනේ. ඒක වාසය විලිලැජ්ජාවක්. ඒ කොල්ලෙකුට ඒ කෙල්ලෙකුට. ඒ වගේම ගුරුරුන්ට ගෞරව කරනවා කියන එක සම්පූර්ණ පිටපොට ගිහිලා තියෙන්නේ. මෙතන තිබුණා පෞගේ දවසක දහම් පාසල් ළමයින්ට පුංචි භාවනා පන්තියක් අපි පැය හතරක විතර. ඉතින් ඒකෙදී පිටරටක දහම් පාසලට උගන්වන මහත්තයෙක් හිටියා. මම කිව්වා මේ මහත්තයාට පොඩ්ඩක් මේ දරුවන්ට කතා කරලා කියන්න මේ වයසේදී අඩු ගන්න ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානෙක ඉඳගෙන හිටපු එක බණක් අහපු එක කොච්චර වටිනවද කියලා. ඉතින් මේ මහත්තයා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි අපිට මේ මට කතා කරන්න දුන්නාට මට මේ ළමයි ටිකත් එක්ක ඉඳගෙන හිටියත් ඇති සංස මම දහම් පාසලක උගන්වන ළමයි මිනිස්සෙක් මම ඉස්සලා ඉස්කෝලේ උගන්වුවේ උගන්වලා පන්තියෙන් එළියට ආපු ගමන් කොරිඩෝ එක දිගට ගෑන ළමයි පිළින ළමයි සීප වැළඳගෙන එකට ඉන්නවා මට පාර දෙන්නෙත් නෑ කිව්වා යන්න මේ ගුරුවරයයි එන්නේ මේ කරන්නේ කැත වැඩක් කියලා මොනම හැඟීමක්වත් නෑ දෙන්න දෙන්න පදාගෙන සිප වැළඳගෙන ඉන්නවා. ඉතින් මට සිද්ධ වෙන්නේ ස්වාංශ පැත්තකට වෙලා යන්නේක. අනේ ඒ අතින් බලනකොට තාම අපේ එච්චරම නරක වෙලා නැහැ නමුත් ඒ ඇත්තෝ හිතන්නේ අපේ ළමයි මැට්ටෝ. සමාජශීලී නැහැ. දන්නේ නැහැ. රස හඳුනන්නේ නැහැ. උඹලත් දන්නවනම් උඹලත් අපි වගේ ඉඳී කියලා. එහෙම සමාජයක් ඔය කියන අපි ඔය යන්න හදන පිට රටවල් වල තියෙන්නේ. අපි ඔය යන්න හදන උසස් සමාජයේ තියෙන්නේ දෙමව්පියොන්ට තියා ගුරුවරයන්ට තියා කාටවත් මායින් කරන්නේ ඒ වගේම කවුරු හරි දැක්කොත් මේ සංඝයා වහන්සේ නමකට වඳිනවා අර මිනිස්සු උඩ ගිහිල්ලා වැටෙනවා ඇයි කෙනෙක් තව කෙනෙකුට වඳින්නේ ඌත් අපි වගේම පව් කරන කෙනෙක් ඉති මොකද තව කෙනෙකුට වඳින්නේ කියලා කිසිම දන්නේ නැහැ ගුණවතක් බවක් සිල්වත් බවක් ඇත්තේ නැහැ ඉතින් එවැනි තැනකටයි අපි මේ දේශපාලනඥයෝ අපිව ගෙනියන්න හදන්නේ. එහෙම තැනකට තමයි ඔය ආර්ථික විශේෂඥයොත් අපිව ගෙනියන්න හදන්නේ. සමාජ විද්‍යාඥයන් ගිනියන්න හදන්නේ ඔය පෙන්වන්න හදන සොරංගනා ලෝකේ තියෙන බල්ලෝ බලල්ලු වගේ කිසිම චාරයක් නැහැ. එවැනි දෙයක් වෙනුවට යම් කිසි කෙනෙකුට ලාවට හරි බයලජ්ජාව තියෙනවා නම් ඒ මනුස්සයා තුල අනිවාර්යයෙන්ම මිච්ඡරකට රූප බැලුවොත් හොඳයි මින් එහාට බැලුවොත් අහේනි කරයි ලෙඩ කරවන සුළුයි කය මනස ඔද්දල් කරවනවා මෙච්චර ප්‍රමාණය සද්ද ඇහුවොත් ඇති ඉන්හිහාට ගිය ගමන් ඔළුව ක්‍රේල් වෙනවා කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙනවා අංජබජල් වෙනවා ඒ නිසා සද්ද සත් කොණට වැඩිය ගිය ගමන් මානසික සාහනයකටපත් වෙනවා ඒ වගේ මේ ගඳ සුවඳ පිළිබඳව අද වියදම් කරන හැටි දිහා බලනකොට ඒ තරම්ම Tamange ශරීරේ ගඳයි ඒකයි මේ සුවඳ පිළිගුණ වලට ඔච්චර වියදම් කරන්නේ ඒකයි ඒ කම්පැනි මෙච්චර ජාත්‍යන්තර බිලියනියස්ලා වෙලා තියෙන්නේ. අපි ඒ තරම ඒවට දාස වෙලා. ආහාර කෑම බීම ගත්තාම අපිට තියෙන්නේ භෝජනේ නෙවෙයි භෝජන සංග්‍රහ. මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආවම තියෙන ප්‍රධාන පාඩුව තමයි අපිට පාටිස් වලට යන්න නැතිකම. රැයට කන්න නැති එක. ඉතින් අහන මෙච්චර මේ ඔච්චර භාවනාවට මොකද්ද ඔය රැයට කාපුවා මොකද වෙන්නේ මොකද හත්තු මරන වැඩක් කියලා කෑවල කාලා කවුද අපාය යන්නේ ඒ නිසා දැන් ඉන්න හාමුදුරුවොත් කරන්නේ ඔය ටිකක් කෑවා ප්‍රශ්නයක් නැහැනේ. කාලා මහානගම කරන්න බැරිද? ටිකක් කාලා භාවනා කරන්න බැරිද කියලා. ස්වාමීන් මේ අට සිල් වෙනුවට හතක් රැක්කොත් මංජ කියලා. මේ විකාල භෝජනික නැතුව පහට වැඩිය වැඩි හත ඒ තරමටම මේක මනිනවා කිරනවා මාත්‍රාව හදාගන්නවා මොකද මේ කැමරට තියෙන සීමාව කරගන්න බෑ ඒ වගේම අපිට මේ බිම වාඩි වෙන්න කිව්වහම දඬු කඳේ ගැහුවා වගේ බරපතල වැඩ දනුව දනුවන් සහිත හිරගයක් පාටපත් වෙනවා මොකද ඒ තරම්ම පුරුදු කරලා මේ ගෙවල් දොරවල් වල මේ පස්සට විල්ලුද පෙන්නලා දැන් විල්ලුද නැති වෙච්ච ගමන් මෙතන ඉන්න කී දෙනෙක් දන්නවද මන් දන්නේ මේ භාවනා මධ්‍යස්ථාන කවුරුවත් එන්නේ නැත්තේ අනේ අපිට බිමිඳ ගන්න බෑ එහෙම නැත්තම් භාවනා කරන්න කැමති ඒ තරම් බඩට ලුණු කැඳ තිබ්බත් පස්සට විල්ලුද තියෙනවා ඉතින් ඒකට භාවනා කියන්නේ මහ භයලවන දෙයක් කුරුසෙට තියලා එන ගැහුවා වගේ වැඩක් ඉතින් ඒක නිසා නිවන පැත්තකට ගියාවයි පස්සට විල්ලුද තියෙන තැනකට යනවා ඉතින් මේ අනුව බලනකොට මේ මිනිසුන්ට කොහේද ඉන්දිය සංවරයක් පිළිබඳ හැඟීමක් ඒ වගේම හිතෙනවද ඒ පසට විල්ලුද හොයන මිනිස්සුෙකුට කිව්වත් මේ මොටට හරි වටිනවා නිවන ඔටට හරි වටිනවා සීලය කිව්වොත් එimhe ගෑ මේ මිනිස්සු කොළුව නරක වෙලයි කිය. මේ පසට විල්ලුද කියන කතගාල බල්ලා කියන්න පුළුවන්. ඕගොල්ලෝ පෙන්වන්නේ නිවන පේන එකක් නෙවෙයි. නිසා ඒ තර්ක ක්‍රමයට ගිය ගමන් ඒ මනසගේ දැනට ආධ්‍යාත්මයේ බයලජ්‍ය දෙක නැත්තම් කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් පොවන්න බෑ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න බෑ ඔපරේෂන් එකක් දෙන්න බෑ පෙත්තක් නෑ ගහලා හරියන්නේ එහෙම එකක් බුදුජානනාංශිකේ ශාසනය ඇත්තෙත් නෑ ශාසනයේ තියෙනවනම් යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරයක් රූප බලනකොට මේ ප්‍රමාණය ඇති කියලා හිතන ඇහැ සංවරයක් ශබ්ද අහනකොට මේ මට්ටම ඇති කියලා කනේ සංවරයක් ගන්ධ රස බලනකොට ගඳ බලනකොට මෙච්චර ඇති කියලා නැහැ සංවරයක්. කෑම පිළිබඳ කෑම දාත කෙනෙක් වෙන්නේ නැතුව දිවේ සංවරයක්. සුඛභෝගී දේවල් පිළිබඳ සංවරයක් අද මොනම තාලකින්වත් කොච්චර හානි තිබුණත් ඒ පැත්තට බැහැදිච්ච පාරිභෝගික සමාජ වල කිසිම සීමාවක් නැහැ. පෙන්නලා දුන්නත් මේ නිසා පෘථිවිය තලයේ රත් වෙනවා. මේ නිසා පරිසර දූෂණය වෙනවා. මේ තරහ හිත නරක් වෙනවා. මේ නිසා අසහනයටපත් වෙනවා කියලා නතර කරන්න බෑ. ඒ මොකද බයලජ්ජ නැති නිසා. ඒ නිසා බයලජ්ජව නැති කෙනාට ඉන්දිය සංවරයක් එන්නේ අවශ්‍ය පුරුක තියෙන්නේ මෙන්න මෙතෙන් පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඉන්දිය සංවරෝ අසති ඉන්දිය සංවර විප්පයුත්ත විපන්නස්ස හතෝපනි සංඝෝති සීලං යම් කිසි කෙනෙක් ඉන්දිය සංවරය පිළිබඳව හැඟීමක් නැත්නම් එයාට සීලයක් රකින්න පදනමවත් නැහැ කියලා එයා රකින්න වෙන්න පුළුවන් ඔළුවේ තියාගෙන මහා ලොකු ශිල්පද ප්‍රමාණයක්. නමුත් ඒක නිකන් බූරුවෙක් පිටේ පටවපු හකුරු වගේ කිසිම රසයක් ඇති වෙන එකක් නෙවෙයි. ඉන්දිය සංවරයේ තියෙන මනසට විතරයි සීල මොකට සීල කියන්නේ මොනවද? ඇයි බුදුරජාණන්සේ මේ ප්‍රතිපදාවේ මූලිකාංශයේ වශයෙන් පෙන්වුවේ? අපි කොච්චරක්නම් අපි නම් කියන්න බෑකදී මම කොච්චරක්නම් මේට වැඩි අපට මේ පාරිභෝගිකත්වයේ පැත්තක දාලා සරල ඡාම් ජීවිතයක් මාර්ගයෙන් සීලවන්ත වෙන්න පුළුවන්ද කියලා තේරෙන්නේ ඉන්දියා සංවරයේ තියෙන කෙනාට විතරයි. ඉදුරන් කියලා මෙතන අදහස් කරන්නේ ඇහැ කන දිවනාසය කය. ඒවා සංවර කරනවා කියලා කියන්නේ මේ පුළුවන් තරම් රූප බලන පුළුවන් තරම් ශබ්දහන ගන්ධ රස පහස විඳින ලෝකයක් නෙවෙයි අවශ්‍යතාවයට නැති බැරිකමට ඒවා සපයවුවට ඉතුරු වෙලාව බහන බහනාට යොමු කරන්නේ. ඒකේ ඉන්නේ නෑ කවදාකවත් බයලජ්ජා නැති කෙනාට. සදාචාර සම්පන්න නොවන ලෝකයක බයලජ්ජා නැති කෙනාට එන්නේ. බයලජ්ජා කදාකවත් එන්නේ නැහැ සතිය නැති කෙනාට. සම්පජඤ්ඤේ නැති කෙනාට. ඒ නිසා සිල්වන්ත වෙන්න නම් සතිය වඩලා තියෙනවා. සිල්වන්ත වෙන්න නම් භාවනා කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය සෝණ දණ්ඩ වගේ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා සීලයක් රකින්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවක් තියෙන සීලයක් තියෙන්න ඕනේ සිල්වතට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයට විතරයි සීලය තියෙන්නේ සීලේ නැත්තම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්තම් සීලේ නැහැ ඒ නිසා සීලේ සහ ප්‍රඥා දෙක ලෝකයේ අග්‍රම ධර්ම දෙක කියලා. නමුත් අපේ ලෝකයේ කියන්නේ සීලේ නැත්තම් සීලේ තියෙන මිනිහා නෝන්ජලියෙක් රස හඳුනන්නේ නැති එකෙක් පසුගාමී මිනිස්සෙක් ප්‍රගතිශීලී නොවන්නේ කියලා නිසා අද හැදෙන තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයේ තිබුණත් ඒ තරණ තරණ කණ්ඩායම වලින් ලැබෙන ආදර්ශය අනුව සීලය රකින්න රකින්න කොන් වෙනවා. අවුරුදු 26 දී වගේ මට ඒ සත්‍ය පිළිවෙත පටන් ගන්නතර පස්සේ ටිකෙන් ටික ඒ පාටි වලට යන ගතිය රසමසවුළු හොයන ගතිය ටික ටික ටික ටික හැලෙන්න හැලෙන්න හැලෙන්න එයා සමානව මම මගේ යාළුවන්ගෙන් හැලුණා යාළුවෝ කිසි කෙනෙක් මාව බාරගත්තේ නැහැ. සමහර විටෝ මගේ ඔළුව නරක් වෙලයි කියලා. ඒක නිසා මම නොගැලපෙන්නේ ඒගොල්ලන්ගේ සමාජයට බාර ගන්න බැරි කෙනෙක් විදියට කොන් වෙන්න පටන් ගත්තා. ඕක ලේසි එසේ මෙසේ කෙනෙකුට ඉවසා දරා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය 60 වෙట్లా හොට විපැන්නට පස්සේ නම් කොන් කරාට ඕක ඇති ප්‍රශ්නයක් නෑ. ඒ සනාකින්ද බණ කියලා ඇති වැඩකුත් නෑ. දැන් බයිරේ භාවනා කරන්නේ. මේක යන්න ඕනේ උන්ට භද්‍ර යවවන වයසට. බුදුජානක සඳහන් කරේ ජීවිතේ ප්‍රථමයා මේ කලු කෙස්ටිදී භද්‍රව වුණ වයසේ ඉන්න මනුස්සයෙකුට මේක තේරුම් ගත්තොත් ලুকু කාලයක් ඉවසට ආදර්ශයක් වෙනවා ආනිසංස රාශියක් ලැබෙනවා. එහෙම නැතු ඔය 60 පැන්නට පස්සේ ගියාට පොඩි සැකයක් තියෙනවා මේ ගෙදර වහලෙ තෙමෙන හින්දා එනවද භාවනා මධ්‍යස්ථානකට නැත්නම් ඇත්තටම භාවනා කරන්න එනවද කියලා. එහෙනම් මේ බණ ඇහෙනකොට බයක් ඇති වෙනවද නැත්නම් උනන්දුවක් ඇති වෙනවද මොකද ඇත්තටම 60 පෙන්නට පස්සේ සිල්පද කඩන්න බෑ. සතෙක් මරන්න ආය දඩේම යන්නේ. හොරකමක් කරන්න පුළුවන් අතපය වෙවුලනකොට වම තිනකොට දකුණ යන්නේ කාමීත්‍යාචාරය කරන්නේ. කොහෙද ඒව අවලංගු වෙලානේ. පුළුවන්නේ වචනේ සිදුවෙන අකුසල් ටික විතරයි. නිසා නාකි නාගීච්චෝ ඉන්න තැන්වල කාන්ත කම දෙයියාවක් නෑ. ඉතින් මේ වගේ තැනට ආවත් ඉතින් පටන් අර ගන්නවා ඒ දෙල. මම මේ එච්චරම බලින්නේ එන්නේවයි කියලා නෙවෙයි. ඒකේ ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මුඩුබින් වැපුරුවාට එච්චර සරුවක් ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි එක ලාභයක් තියෙනවා. ලාභේ මොකද්ද මේ නාකියෝ නාකිච්චෝයි කෙවල් වල ගිහිල්ලා තරුණයත් අන්නගෙන වණිය ගිහිල්ලා භාවනා කරපළයි කියලා. අන්න ඒක නම් මම අත් දෙක උසලා වඳිනවා. ওই නාකි නාකිච්චෝ නොකිය හිටියොත් එහෙම තරුණ යන්නේ කොටත් දෙන්න යන්න දෙන්නේ නැහැ. අපි ළඟ ඉන්නවනේ සන්නවනේ දැන්ටම අම්මා කැමනවත් අත්තම්මා පැවිදි කරපු කොල්ලෝ ඉන්නවා. අම්මා කොහොමඩක් කැමති නැහැ. අම්මා තාම පපුව වතුර ගා ගන්නවා නේ මේ අම්මා අපේ අම්මා කියපු නිසා කරන්න දෙයක් නැහැ. ඒ ගතිය නිසා අපි අත්තම්මලාට වඳිනවා. එයා කට්ටිය නිවන් දැකලා භාවනා කරලා නිවන් දකින්න එකත් වෙන්න පුළුවන්. ඒක නැත්ති නෑ. මොකද මාත් දැන් 62ක් වයසයි නා කියා. නමුත් මේ කියන්නේ මේ බයලජ්ජාව, මේ සතිය, මේ ඉන්දිය සංවරය, මේ සීලය ආඩම්බරයක් තෙදක් උජාරුවක් වෙන්නේ අන්නර කලු කෙස් තියෙන වයසේ භද්‍ර යව්වනේ ජීවිතේ ප්‍රථම යාමේදී කාට හරි දෙන්න පුළුවන් නම් කියලා නිම කරන්න බෑ. මොකද එතකොට හොඳට ඥාණය මෝරණ වෙලාව. ඉදurang හොඳට ප්‍රණීත වෙච්ච වෙලාව. නමුත් අපේ බෞද්ධ සමාජයේ පැහැදිලිවම මේක අනිත් පැත්තක්. ඒ තරුණ වයසේ කවුරු හරි තරුණ තරුණ තරුණියන් භාවනා කරනකොට ගෙවල් වලින් ලැබෙන්නේ සම්පූර්ණ හරියාදු. කවදාකවත් ඒකට තල්ලු කරන වැඩේ. මොකද අපි බෞද්ධ නිසා. මෙතන තමයි බුද්ධ ආගමයි බුද්ධ ධර්මයයි වෙන් වෙන තැන. නමුත් අපි කවදා හරි තේරුම් අරගත්තොත් බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයේ ගොඩාක් අදාළ වෙන්නේ ඒ මුල් වයස ගත කරන අයටයි. යැත්තන් මේක තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා අනික් අයගෙන් මේ බුද්ධ ආගම කියලා හෝ මොන දෙයකින් හරි ඒකට අකුල් හෙලෙනවා නම් පැවැත්මක් නැහැ. ශාසනයේ පැවැත්මක් නැහැ. ඒක නිසා සීලක තියෙන වටිනාකම සීලක තියෙන වටිනාකම විනිශ්චය වෙන්නේ ඉන්දිය සංවරය අනුව. ඉන්දිය සංවරය කියලා කියන්නේ මේ ඉඳුරන් හික්ම ගැනීම. ඒකේ වටිනාකම ඉන්නේ පුළුවන්කම ලැබෙන්නේ බයලජ්ජාව තියෙන මනසට විතරයි. බයලජ්ජාවක් එන්න නම් සතිය තියෙනවා. ඒක නිසා සිල්වන්ත වෙන්න ප්‍රඥාවන්ත වෙලා තියෙනවා. ඒ ප්‍රඥාව උරගෑවෙන්න ඕනේ. උරගෑවට පස්සේ අරකින සීලේ අපායට බයින්වත් උසාවියට යන්න බයින්වත් ලෝකයාගෙන් අනේ මම සීලවන්තයි කියලා වැඳුම් පිටුල් ලබන්නවත් නෙවෙයි ඒ සීලෙන් තමන්ට අර රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම වීතික්කම මට්ටමේ උල්ලංඝනය කරන මට්ටමේ හරි අඩු වෙනවා නම් ඒක සමාජයට ලොකු සාන්තියක්. ඒකට ඒක ආචාර ධර්මයක්. පරිසරයට ලොකු ලාභයක්. නමුත් ඒක දන් දීමෙන් කෙරෙන්නේ ඔය අපි කරන පින්කම් වලින් කෙරෙන්නේ ඒකෙන් කෙරෙන්නේ වෙනවනම් පරිසර දූෂණයක් තමයි. ගෝසාවක් තමයි. ඒව නතර කරන්න නෙවෙයි මම මේ කියන්නේ අපි මෙතෙන් ආවේ අනිවාර්ය මේක හරහා. ඊට පස්සේ අපි පුංචි අදිෂ්ඨානයක් අමු. ඔගේ පින්කම් කරනකොට සතියෙන් කරමු. කරන දේ එළඹ සිට සිහියෙන් කරමු මොකද්ද මේ කරන්නේ කියලා. එහෙම නැත්නම් මේ කරන්න යන්නම් වාලේ මේ වාසිය අතට හොයියා කියාගෙන යන එකක් නෙවෙයි. ඒකට විරුද්ධ වෙන එකකුත් නෙවෙයි. මොකද අපි මෙතෙන් යනකම් අපිට උදව් කරපු සදාචාරයනේ. ඒක කරනකොට සතියෙන් කරන්න පටන් අරගත්තොත් තමන්න තීරේ වගේ පිංකමක ගිහිල්ලා සතිය පවත්වනකොට කොච්චර ලේසිද භාවනා මධ්‍යස්ථාන කියලා සතිය පවත්වන්නේ. මම ඉස්ලාම දවසේ ආපු වෙලාවේදී පැවිදි වුණාට පස්සේ අපේ මූලස්ථානයේ තියෙන ප්‍රධාන පින්කමකට යන්න මම ලොකු සාංශ ගාවට ගිහිල්ලා මම ළඟ හිටපු හාමුදුර කෙනෙක්ව අවසර ගන්නදී මම කව අවසරයි සුවතාසවල් තන මෙහෙම පින්කම් මාලාවක් තියනවලු මාටත් යන්න අවසරද කියලා. පින්කම් මාලාවට මේ නම් මොකටද යන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මට ඉතින් කතා කරන දෙයක් නෑ ඊට පස්සේ කිව්වා ඒ අක්කර ගණන් පහම්පත්තු කරනවා අයියෝ. ගංගන මිනිස්සු වෙනවා ඒක කවදාක සතිය පිටවන්න බෑ කිව්වා. ඒ වෙනුවට පැත්තකල භාවනා කරලා ඒ ලොකු ආමරට බෙන්චිත් දෙනවා කියලා ලියුමක් ලියලා දාන්නේ කිව්වා. සත්පුරුෂෙක් වශයෙන් ඔය පලාතකට යන්න එපා කිව්වා. ওই සෙනෙක් ගැවෙතින් තන්න කියන්නේ මේ ජන වාතයත් එක්ක කවදාක සතිය පවත්වන්න බෑ. ඉතින් ලොකුම පින්කම තමයි ඒකට නොයා සිටීම. ඒ වෙනුවට විවේකී ස්ථානයක් හොයාගන්න. ඒක නිසා අපි මේක අහපු දේවල් දැනගෙන හිටපු දේවල් වලට මේක ටිකක් වෙනස් ගතියක් පේන්න තිබුණාට මේක sannikarama ඒ වැඩවලින් වෙන් කරන්න හදන ඒ වගේ නරක දකින්න පැත්තක් නෙවෙයි. ඒ වෙනුවට කල යුත්තක් තියෙනවා. ඒ වෙනුවට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වෙනුවට සතිය වඩා පිටවන්න පුළුවන් තැනකට කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒකෙන් ලැබෙන ආදර්ශය අකිරියෙන් සිද්ධ වෙන්නේ. යමක් කරලා නෙවෙයි. නොකර සිටීමේ. ඒ විප්ලවයේ නිස්සද්ද විප්ලවයක්. ඒක විතරමයි එහෙම නැත්නම් කියනවනම් එහෙම සතිය පිහිටවන්න බලාපොරොත්තු වෙන මනුස්සයගේ පපු කැනැත්තේ විතරමයි ශාසනයේදී. යම් හිතක යම් චිත්තසංතානයක මේ සීල සමාධි ප්‍රඥා පුරණ එහෙම නැත්නම් සතියෙන් යුක්තව මේ ත්‍රිවිධ ශික්ෂාව රකින්න නම් ඒ පපුවේ විතරයි ශාසනය තියෙන්නේ. අපි හිතන විදිහට ඔය කෝසාවේ එහෙම නැත්නම් මේ ගිජ්ජි හොල්ලන තැන්වල බෙර ගහන තැන්වල නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඒක පිළිබඳ ආටෝපේ සාටෝපේ විතරයි. ඒක නිසා අපි ඒක කෙරුව ඇති කියලා හිතනවනම් අපි උත්සාහ කරන්න ඕනේ මේ ධම්මානු ධම්ම ප්‍රතිපත්තියට ගියොත් විතරයි අපි උසස් කුලෙන් ආවත් පහත් කුලෙන් ආවත් පැවිදි වුණත් එහෙම නැත්නම් පූර්ණ කාණ්ඩව භාවනා කරත් මේ ලෝකයාගේ ප්‍රශංසාවක් නැත්තම් ලෝකයාගේ පූජ්‍යත්වයටපත් වෙන්නේ බුද්ධ ආදී උතුම්වන් වහන්සේලාත් සමග ඒකාන්තයෙන්ම මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. එනිසා ඒකට එළඹෙන්නේ හෝ පෙළඹෙන්නේ හෝ සමාජිකත්වයේ ලැබෙන්නේ මේ සීලය කියන තැනින්. එහෙම නැත්නම් වීතිකම කෙලස් නොකර සිටින තැනින් එහෙම නැත්නම් කයෙන් වචනෙන් අකුසල් නොවෙන තැනින්. ඒ නිසා භාවනා කරනකොට නිතරම පරියන්කයට යනකොට මතක තියාගන්න මම දැන් මේ පැයක් කිසිම සත්ව ඝාතනයක් නැති හොරකමක් නැති කාමීත්‍යාචාරයක් නැති පැයක් මට හම්බ වෙනවා. මේ මුළු පැයේම මගෙන් බොරුවක් කියෙන්නේ නැහැ, පෙළමක් කිසචන් පරිසවචන නැහැ. අසීමිත කුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා නලිය නලිය හරි ගමන්නේ. පරියන්කෙන් නැගිටින්න තෝ නලිය නලිය හරි හිටියාම ඒකෙන් හම්බ වෙන කුසලය මනින්න ඕනේ නැගිටලා ගියා නම් සිදුවෙන අකුසල් ප්‍රමාණය මැනිල්ලේ. ඉතින් අපි දන්නේ නැත්තම් මෙහෙම බණක් අහලා නැත්තම් මෙහෙම තැනකට ඇවිල්ලා නැත්තම් මේක උත්සාහ කරේ නැත්තම් ගෙදරක ඉන්නකොට එච්චරම අකුසල් සිද්ධ වෙනවා කියලා හිතන්නත් තමයි. අපි හිතන්නේ ගෙදර ඉඳද්දී අපි දරුවෝ බලනවා, පින්කම් කරනවා, අර යුතුයකම් කරනවා, මෙවුවා කරනවා කියලා ලකුණු දමා ගත්තට ඒක අපාය පොතට යන ලකුණු මිසක් බුදුරජාණන් වහන්සේගේ පොතට යන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන එකට සපත්ත වත පුරණයි කියලා. බුදුහාමුදුරන්ට හතුරු වත පුරණයි කියලා. බුදුහාමුදුරන්ට මිතුරු වත පුරණව නම් gedara හිටියත් පුළුවන් තරම් නිස්සද්ද වෙලා. ඒ කටයුතු කරන ගමන් වුණත් එළඹ සිටි සීයෙන් කරන්න, සතියෙන් කරන්න, මෙහෙදි හම්බෙන ආදර්ශයකට පස්සේ ගියොත් තමයි තේරෙයි ඒ වැඩ කරන්නේ එහෙම නැත්නම් අනේ මට ගෙදර යන්න වුණා, දරුවෝ බලන්න වුණා කියලා පශ්චාත්තාප වෙන එක නෙවෙයි වැඩි. ඒ වැඩ කරන ගමන් හරි කමන්නේ තමයි සතියෙන් සම්පජඤ්ඤයෙන් කරගන්න පුළුවන් නම් මේ භාවනාව සාර්ථක වෙනවා. ගෙදර යනකොටත් ගිනියන්න යමක් තියෙනවා. එතකොට අපි ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ යම් ප්‍රමාණයක් අනුයාත වෙනවා, අනුව ගමන් කරන තැනකට යනවා. ඒක නිසා මේ මේ බුදුහමර මේ සත්පුරුෂ සූත්‍රේ පෙන්වන්න තියෙන කරුණු එකක්වත් අපි මේ ගියේ එකක්වත් අතාරින්න වළක්වන්න නැතර කරන්න ඕනේ ඒක වඩා හොඳින් කිරීමේ ක්‍රමයක්. මේකෙන් ටික ටික පෙන්වන පරියන්කේදීත් වඩා හොඳින් කරන්න, සක්මණේදීත් වඩා හොඳින් කරන්න, මෙහි ඉන්න කාලේ දිනදා වැඩ කරනකොටත් වඩා හොඳින් කරන්න, ගෙදර ගියාට පස්සේ උනත් වඩා හොඳින් කරන්න ක්‍රමයක්. දැන ගැනීම තමයි උජු සූජුච වෙනවයි කියලා කියන්නේ. කුසලය අධි කුසලයක් බවට පත් කරනවා කියලා කියන්නේ. හොඳ වඩා හොඳ දෙයක් පාටපත් කරනවා කියලා කියන්නේ. මේක හම්බ වෙන්නේ නැහැ මන භාවනා කරන්න නැති අයට. ඒගොල්ලෝ හිතන්නේ ලෝකේ බොහෝම දුෂ්ටයි. පිනක් දහමක් කරගන්න බෑ. ඉන්න හරියක් ඉන්නේ අසත්පුරුෂයෝ. ලෝකේ ඡණ්ඩයි පරුසයි කියන. නමුත් මේවට ආවට පස්සේ තියෙන අනන්ත අප්‍රමාණ වඩා හොඳ කිරීමේ ක්‍රම තියෙනවා. ඒවා ඉදිරිපත් වුණාට පස්සේ ඒක පැහැර හැරීමන කියනවා ක්ෂණ සම්පත්තිය පැහැර යෑමක් කියලා. ඉතින් හැම අවස්ථාවකම පැහැර නොහැර අවස්ථාව ගන්න කරාට කියනවා ක්ෂණ සම්පත්තිය දන්න කෙනෙක් අවස්ථාවේ වටනකම දන්න කෙනෙක් අප්‍රමාදී ධර්මය දන්න කෙනෙක් කියලා. ඒ නිසා අපි මේ ධර්ම දේශනාවට ඇහිමෙන් අපේ අප්‍රමාදය ක්ෂණ සම්පත්තිය වටිනාකම තේරුම් අරගෙන වඩ වඩාත් හොඳ තැන ඉඳලා වඩා හොඳ තැනකට යන්න ශක්තිය ධෛර්යය පිණිස මේක හේතු වාසනා වේවා ධර්මයක් එසේම මේ ධර්ම දේශනාවත් එසේම අපට ඉදිරියට යාම පිණිස හේතුවක් වාසනාවක් වේවා ශ්‍රද්ධාවක් වීර්යයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් පිණිස හේතු වාසනාවක් වේවා කින් ප්‍රාර්ථනාවේ අදත් අවශ්‍ය ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා